අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිදුවම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ හිරි තස්ස නපාලම්බෝ සතස්ස පරිවාරිතෝ ධම්මෝ නාම සාරතිං භූමි සම්මා දිට්ඨි පුරේ ජවං කීති අවසරයි කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉනි සුබෝධාරාම බෞද්ධ මධ්‍යස්ථානෙ මුල් කරගෙන මේ වගේ හම්බ වෙන නැත්නම් මාසිකව ලදලා දවස්තාවේ හම්බ වෙන අවස්ථාවල ඒ වැඩපිළිවෙලේ එක වැදගත් අංකයක් විදිහට මේ ධර්ම දේශනාව ඉදිරිපත් කර ගන්නවා. මේ ධර්ම දේශනාව සඳහා අපි පැයක් හෝ ඊට වැඩි කාලයක් ගන්නවා. අද දවසේ මේ ධර්ම දේශනා වාරයයි දැන් පැමිණලා තියෙන්නේ. මේ ධර්ම දේශනාවල් අපි චාරිත්‍රාක් විදිහට සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ඡ සූත්‍රයක් මුලින් තියාගෙන ඒ ඒ දවසට මාත්‍රිකා උපයාසපයා ගන්නෙ ඒ අපි ඉදිරියෙන් තියාගත්ත සූත්‍රය. ඉතින් මේ අද උද්ෘතය ලබාගත්ත සූත්‍රය මේ වකවානුවේ අපි ඉදිරියෙන් තියාගන්න එකට අච්චරා සූත්‍රය කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒ අච්චරා සූත්‍රය පටන් ගන්න පදය අච්චරා කියන පදේ නිසායි ඒ සූත්‍රේට ඒ නම ලැබිලා තියෙන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ තරුවචනන්ද වැඩ ඉන්න කාලේ හිටපු තරුණ භික්ෂුවක්. ඒ භික්ෂුන් වහන්සේ ගොඩාක් විවේකයට නැත්නම් හුදේකලාවට එහෙම නැත්නම් ඒකචාරී ජීවිතයකට කැමති වෙච්ච කෙනෙක්. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ සර්වචනාංශයෙන් කමඨහන් අරගෙන ඈත පිටිසර ගම්මානයකට ගිහිල්ලා පින්නපාතේ යැපිලා අරණ්‍ය පුංචි කුටියක වාසය කළා තියෙනවා. ඉතින් මේ ස්වාමීන්වහන්සේගේ චරිතය පොඩ්ඩක් ඔයලා බලනකොට පේනවා ඒ ස්වාමීන් වහන්සේට මේ ආම වාතය නැත්නම් බඩේ දවිල්ල කියන එක තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ උත්සාහ කරාට පුළුවන් තරම් පරියන්කේ ධක්මනේ ගතකරනද ඉදියව්ව ඉඳගෙන ඉන්න ඉරියව් විතර පහසු වෙලා නැහැ. නිතරම අර බඩ දැවිල්ල නිසා අරමුණක හිත තියානින්නත් බෑ. කාය වේදනාවක් වැඩි. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ පසු කාලේ ගොඩාක් අත කළ තියෙන සක්මණේ. ඒක ආකසක්මනේ හිටියත් ගොඩක් වෙලාවට මේ වේදනාවට මුහුණ දෙමින් තමයි කත කරලා තියෙන්නේ. ඉතින් වරින් වර මාරාන්තික වේදනා පැමිණෙනවා. ඉතින් මේ chance දිගටම උත්සාහ කරලා තිබිලා තියෙනවා. මේ මාරාන්තික වේදනා නැත්තම් නොදැරිය හැකි වේදනා තියෙද්දි හැකිතාක් අරමුණේ කයෙහි හිත පාත්තන්. ඉතින් එහෙම වෙලාවක සක්මනේ ආලම්බන රාජ්‍ය එල්ලිලා සක්මන් කර කර ඉන්නකොට අර වගේ දරුණු මාරාන්තික වේදනාවක් ආවා මේ ස්වාමීන් වහන්සේ ඒ වේදනාවට හිතව දාන ඉන්නකොට මේ ස්වාමීන්ගේ ජීවිතක්ෂය සිද්ධ වුණා මරණයටපත් වුණා. නමුත් මේ ස්වාමීන් වහන්සේ දන්නේ මේක භාවනාවේ දැකපු හීනයක්ද කියනත ඇත්තටම මරණද කියලා දන්නේ. මේක ඉස්සෙල්ලා මේ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා ඒ නිසා මේකත් අර වගේම මුලාවක් වෙන්න ඇති කියලා මායාවක් වෙන්න ඇති කියලා හීනයක් වෙන්න ඇති කියලා මේ ස්වාමීන් වහන්සේ දිගටම බැලුවා තමන්ගේ භාවනා මනසිකාරය පවත්තන්න ඉතින් කර්මානුරූප මේ ස්වාමීන් වහන්සේ දිවි ලෝක උප්පත්තියක් ලැබලා උප්පත්තිය අලුත් ලැබුවේ දිව්‍ය විමානයක් සහිත විශාල දිව්‍ය අප්සරාවන් රාශියක් සහිත තැනකදී ඒ ඇත්තු මේ ස්වාමීන් වහන්සේ දිවි ලෝකෙට එනකම් බොහෝම පෙරමග තොරන් ගහගෙන බලාගෙන හිටියා. මේ ශාන්සේ වඩිනකොටම විශාල කාහල නාද පවත්තලා පිළිගත්තා. නමුත් මේ ස්වාමීන් වහන්සේට ඇහෙනවා මේ භාවනා කරන ඉන්න තැන සෙනඟක් ඉන්නවා කියලා. ඒ ශාන්සේට තාම භාව සම්භාවන මනසිකාරය. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තවදුරටත් යකට හෙළු නෙත්තතුව තමගේ සූර සකස් කරගෙන එහෙමම බලන් හිටියා මේ මම භාවනා කරන අරණියට පිරිසක් එනවා වගේ පෙරහැරක් එනවා වගේ කියලා. එතකොට මේ දිව්‍ය ලෝකවාසී ආයත තීරණ මේ ස්වාමීන් වහන්සේට තාම තියෙන පැවිදි ආකල්ප කියලා. ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ ස්වරූපේ පේන සැලස්වා විශාල කණ්ණාඩියක් අල්ලලා එතකොට ඒ ස්වාමීන් පෙන්න තමන් ඉන්නේ දිව්‍ය ලෝකේ බවත් ව්‍යාවරණ වලින් සැරසීලා තියෙන බවත්. ඉතින් ඒ ස්වාමීන් විශාල ඉච්ඡා බංගත්වයක් ආවා. මෙච්චර ආශාවෙන් ජීවිත පරිත්‍යාග කරලා විවේකී අරණි ගත කරාට දැන් ඒකේ පිනකට හෝ විපාකයකට හෝ ආනිසංශයකට සෙනගක් මැදටපත් උනේ. එහෙම නැත්නම් අර තිබිච්ච විවිකේ නැතුණයි. ඒ ලැබිච්ච දේ ඒ chance වෙන්නේ Tamange අර උදකලාවට බාධාවක් කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට ඒ දිව්‍ය පිට ආරාධනා කරා මේ විශාල විමානයක් පාරලා තිනවා මේ අපසරා ඔක්කොම ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. ඒ නිසා මේ දිව්‍ය විමානෙට පය තියන්නේ එතකොට විමානයයි කියලා ලැබෙනවා කියලා. ඒ ඔය වින් අන්‍යාගම් වලට බඳව ගන්න හදන කට්ටියටත් කියනවලු එක මිනිස්සෙක් තමන්ගේ ආගමට බඳගත්තොත් දිව්‍යාංගනාව 70ක් හම්බ වෙනවා. ඒක තමයි මේගොල්ලෝ ඔය පණේ පා කියන දඟලන්නේ. ඉතින් වටිනවනේ 70ක් හම්බෙච්චා. මේ ආම්තරණ වෙලා තියෙන්නේ ඒක පොඩි කරදරයක් වෙලා තියෙනවා. මොකද මේක හරි කැම්බැල්ලේ මේ දිව්‍යාංගනාව. ඉතින් ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරලා තියෙනවා දැන් මේගොල්ල මේගේ විමානයේ අයිතිවාසිකම් බාර ගන්න කියනවා 70ක් අඹුවක් බාර ගන්නයි කියනවා. ඉතින් මේ ශාන්තර පේන්නේ අසුචි වලක්. මේ තිබුණු විවිකේ මොකක්වත් නැති වෙනවා. එතකොටම කල්පනාව තියෙනවා මට දිව්‍ය ආත්මයක් නම් මට දිව්‍ය 이르දි තියෙනවා. මට ඕන වෙලාවක මේ චුත වෙන්න පුළුවන්. කියලා මේ ශාන්තර කල්පනා කරලා බලනවා දැන් මේ නඩුව බුදුහාමරණ තමයි ගිහිල්ලා කියන්න තියෙන්නේ. මම මේ විවිකේ සඳහා කමඨාණක් ඉල්ලන භාවනා කරලා ඔන්න මට විපාකෙට හම්බුනේ මේ දිවි ලෝක උප්පත්තියක් නැත්තම් මේ අප්සරාවෝ ඒකේ ස්වාමීන්ට හරිම කරදරයක්. ඒ නිසා මේ ස්වාමීන්ට එහෙම චුත වෙනවා. ඒ දිවි අප්සරාවොත් 500ක් මේ ස්වාමීන් වහන්සේත් එක්කම චුත වෙලා ඒ අත්වත් පෙනී හිටා බුදුජානනාංශය ඉස්සරහා. එතකොට ගිහිල්ලා මේ ස්වාමීන් බුදුජානන වහන්සේට චෝදනා කරනවා නැත්තම් ආඩපාලි කියනවා. මේ මේ වෙච්ච සංගතිය අච්චරාගන සංගුට්ටං පිසාචකන සේතිනා සේවිතං වනන්තං මොහණං නාම කතා යාත්‍රා භවිෂ්‍යති කියලා. ස්වාමීන් වහන්සේ මේ අප්සරාවන්ගෙන් වට වෙච්ච ලෝකය මට පේන්නේ පිසාචයන්ගෙන් වට වෙච්ච ලෝකයක් වගේ. එනිසා ආසාවල් කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් දිගටම සැනකෙලි. දිව්‍ය විම මේ නන්දන වනය මනමෝහණය කරන සුළුයි. මට ඕනේ මදය නෙවෙයි ප්‍රමාදය නෙවෙයි මට ඕනේ අප්‍රමාදේ. මට දැන් හම්බෙලා තියෙන මදයක් පමාවක් මේ පිසාචයන්ගෙන් වට වෙච්ච ලෝකයක් මට කොහොම පැවැත්මක් වෙයිද මගේ ගමන කොහොම වෙයිද ස්වාමීන් වහන්සේ කියලා පුත්‍රජානනාංශයට ඔබ වහන්සේ කීන්දි කරන්න කියලා මං අමාරු වැටුණා කියන වගේ කතාවක් තමයි පළවෙනි ගාතාවෙන් කියවන්නේ. ඊටර පුත්‍රජානනාංශය සඳහන් කරනවා ජීවිත කාලයේ Tamanගේ බණ භාවනා යෙදිච්ච කෙනෙක් එහෙම නැත්නම් ධර්මයේ හදාරපු කෙනෙක් සුතා දතා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටි විද්ධා කියන විදිහට ධර්මයේ යම් කිසිකෙන් හදායිරියා නම් ඒ හදාරපු නිසා ඒ කෙනෙක් මෙහෙම නෙවෙයි මරණ චිත්තක්ෂණේ විහිවි කල්ුණත් ඒක නා දිවි ලෝකෙට තමයි යන්නේ. ගිහිල්ලා එයා කල්පනා කරනවා මම මරණ වෙලාවේ මට ජීවි කල් වෙලා තිබුණේ. මම කොහොමද මේ සුගතිය කුප්පත්ති ලැබුණේ කියලා කල්පනා කරනකොට යාට කලාතුරකින් අමාරුවෙන් කල්පනා කරනවලු මම මේ ජීවිතේ සතිය පිහිටවලා තියෙනවා කියලා යාට සතුප්පාදේ කියලා අර මේ ජීවිතේ ඇති කරපු සතිය දිවි ලෝකෙදිත් මතුවෙනවා. ඒ සතිය තමංගේ අර්ශාව පිණිස පිණි හිටිනවා කියලා. ඒක මෙතනදී කියන්නේ ඒක තියෙනවා මේ සෝතානුධාත සූත්‍ර කෙලිම සඳහන් කරලා තියෙනවා. මේකේ ඒ වෙනුවට වෙච්චි දේ බුදුහාමුදුර කියනවා. තමන්ගේ ජීවිතේ තියෙන තාක්කල් සතිය වැඩුවා, විවේකයේ වැඩුවා, මානදම් පිරුවා මැරෙන වෙලාවේදී දැනගෙන හිටියේ නෑ මේ මරණය සිද්ධ වෙනවයි කියලා. අපි අද දවල් ධර්ම සාකච්ඡා කරන වෙලාවේ දෙතුන් දෙනෙක් කියලා තිබුණා. ඒ තමන් භාවනා කරන අරමුණ සූක්ෂම தත්ත්වයටපත් වෙනකොට හිත රූප සංඥා වලට යනවා. එතෙන්දී තමන්ට තේරෙනවා මේ මනෝ විකාරයක්ද මේක ඇත්තද? ඔක්කොම නිකන් පාවෙන සුළු தත්ත්වයකටපත් වෙනවා. එතෙන් ගියාට පස්සේ එයා ඒක පුහුණු කරන කාලේ ඔක්කොම විකාර විදිය තමයි දකින්නේ. බැලුව බැලමට සමහරව ඇත්ත සමහරව හිතින් හිතාගත්ත දේවල්. එතනදී ඒක හදාරන කෙනෙක් වශයෙන් තමයි මේ ස්වාමීන් වහන්සේ මේ චුත වෙන්නේ මේ ලෝකෙන් අපවත් වෙන්නේ ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ දන්න මම මැරිච්ච බව. ඉපදිලා බලනකොට දිවි ලෝක උප්පත්තියක් ලැබෙන්නේ ස්වාමීන් වහන්සේට ඒක කරදරයක්. ඒක නිසා ਸਰවචනාංශය සඳහන් කරනවා එහෙම කෙනෙකුට අර ගත කළ ජීවිතයේ ලැබිච්ච ආනිසංශ ආපස්සට යන්නේ සතිය කියන ධර්මය වඩන්න පියවරක් ලැබුවොත් ඒක මකන්න බැරි වෙනසක් අපේ භවයට ඇති කරනවා කොච්චර අකරතැබ්බයකටපත් වුණත් නැවත සතිය පිහිටනවා නැත්නම් සතිමත් වෙනවා සතිය හිටිය සතිමත් වෙනවා එදාට තමන් අම්මා ගොඩක්කට ගියා වගේ ආරෙක් Taman ඉන්න පැලසට ගියා වගේ Taman තේරෙන්න පටන් ගන්නවා මට මේ තිබිච්ච අරසාව වැටහෙනවා. ඒක මේ ස්වාමීන් වහන්සේට උපමා රූපක මාර්ගයෙන් තමයි බුදුහාමුදුරු ගෙනලා පෙන්නන්නේ. බුදුජානනාංශේ සඳහන් කරලා තියෙනවා උජුකෝ නාම සෝමග්ගෝ අභයාන සාමන නාම සාදිශා. දැන් ඔබ බය වෙන්න එපා. දැන් ওই දිවි ලෝකෙට ගියත් අප්සරාවන් වට කරත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා වෙන මොන හරි වට කරත් ඔබ ඉන්න මාර්ගයේ අබයයි. බය සීනත් තැනකට වැටෙන්නේ නැහැ ඊට පස්සේ. එන්නේ එන්නේ එන්නේ බය නැති තැනකට යනවා. ඒ මොකද බුදුජාණන් වහන්සේගේ වචන මාලාව අනුව බය කියන්නේ කෙලෙස් වලට නම. යම් කිසි කෙනෙක් මොනම තැනක හෝ මොනම දෙයකට හරි බයක් තියෙනවනම් සැකයක් තියෙනවනම් අනතුරුදායක තත්වයක් අනිශ්චිතතාවයක් හිතට ඇවිල්ලා තියෙනවා ඕනෝක තමයි කෙලස් තියෙන බවට ලකුණු. මේකට අපි සාමාන්‍යයෙන් කියනවා අසහනයි කියලා. මේකට අපි සාමාන්‍යයෙන් කියන මානසික ආතතිය කියලා. කොත්තනක හෝ මොනම දෙයක් කරන පිළිබඳ හෝ යෝගේ බයක්, සැකයක්, අනිශ්චිත භාවයක්, මානසික අසහනයක්, කම්පනයක් ආව නම් ඒ කෙලස් කියලා දැනගන්න. ඒක පොදු නම බුද්ධ ඥානස දෙන්නේ බය කියලා. ඒ කියනවා මුර්ග රාජයා වෙන සිංහයාට බයක් නැහැ. ඒ වගේම රාතන් වහන්සේට බයක් ඉන්නේ. ඉන් පල්ලේ ඇින ඕනම කෙනෙකුට අපි මේ දරන හැම ප්‍රයත්නයක්ම ප්‍රයෝගයක්ම චාටු කතාවක්ම වංචනික වාක්ම සේරම ඇවිල්ලා තියෙන බයක් නිසා. ඒ නිසා මේ බය දැන් ඊට පස්සේ උඹට එන්නේ නැහැ කියලා බුදුහාම කියනවා අභියෝ අභයානාම සාදි සම්බෝය හැරිලා තියෙන පැත්ත ආයේ බයෙ නැහැ. උජුකෝ නාම සෝමග්ගෝ ඔබේ පාර කෙලින් දැන් තියෙනවා. ආ ඊට පස්සේ මේ දිව්‍යාංගනාව යාවත් දිව්‍ය විමාන පහළ වුණත් මේ පාර වක්‍ර වෙන්නේ නැහැ, චපල වෙන්නේ නැහැ. වංචනික වෙන්නේ නැහැ, ඇදකුද වෙන්නේ නැහැ. පාර ඍජු වෙනවා. රතෝ අකුජනෝ නාම. ඔබ නැගලා තියෙන රතය නිස්සද්ද රතයක්. ඊට පස්සේ එන්න එන්න කතාව අඩු වෙනවා. කතා කරන අය කේ ඉතින් කෙලස් බව තේරෙනවා. වැඩියෙන් කතා කරන වැඩියෙන් කෙලස් ඒ නිසා Taman නගින රතය උන්ටට ග්‍රීස් කරලා තියෙන්නේ. හොඳට ෂොකප්ස් ඕවර් හයි කරලා තියෙනවා. ඒ නිසා ඒක හරියට හයිවේ එක යන එකක් වගේ පොද සස්පෙන්ෂන් තියෙන කාර් එකක් වගේ මේකට ධර්ම රත්නය කියලා පසුකාලීන ආචාර්යවරු කියලා තිබුණා. එnde end සද්ද අඩු වෙනවා. Taman වැඩක් කරනකොට Tamanට තේරෙයි වෙනදා තරම් විතර සටපට සද්ද ඉන්නේ ඇසුරු කරනකොට තව කවුරුත් බනවන්නේ නැහැ. කවුරු හරි කෑකොත් සංගහනවනම් Taman පැත්තකට නිකන්. එnde end end end යාට කූජන සද්දේ කියලා කියන කෝකිල කූජනේ කියලා කියනවා. කොහාඬරවට කූජනේ කරනවා කියනවා. මොකා වුණත් කෑ ගැහුවට ඒක කූජනයක් තමයි. ඒක නිසා අකූජන් නැමැති රතයක් ඔබට ලැබිලා තියෙනවා. ඊට පස්සේ එන්ටෙන්ට සද්ද අඩු වෙන රතයක් ධම්මචක්කේයි සංයුතෝකේ දාලා තියෙන රෝධ ධර්මචක්‍ර. ඒවා එන්නේ එන්න මධ්‍ය ප්‍රතිපදාට ගෙනියන. ඉතින් ඒක නිසා අපි ජීවන රටාවක් ගැනයි අපි ගිය ධර්මදේශනා කතා කරේ. අන්නේ කතා කරන ඍජු පාරකට වැටලා තිනවනේ එන්නේ එන්න බය වෙනුවට සද්ධා වැඩි වෙනවනම් සීලය වැඩි වෙනවනම් සතිය වැඩි වෙනවනම් ඒ වගේම අපි කතන්දර කතා සටපට කෑකොස්සන් අඩු වෙනවනම් අපිට තේරෙනවා නම් මධ්‍ය ප්‍රතිපදාවට එහෙම නැත්නම් මේ උග්‍ර කාමයට සහ උග්‍ර ද්වේෂයට හිත යන වෙනුවට තියෙනවා නමුත් එන්නේ අඩු වෙනවයි කිය. එහෙමනම් අපිට හිතා ගන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේ වගේ අපවත් වෙලා සරුවචන වහන්සේ ළඟටපත් වෙලා දිවි ලෝකෙ ගිහිල්ලා කියන එකම තමයි එකම ජීවිතය ඇතුළතත් සිද්ධ වෙන්නේ. නිසා මේකෙන් ආදර්ශයක් ගන්න පුළුවන්. තමන් කරන වැඩ ඍජුවෙන් කරන්න. මේ ඍජු මාර්ගයට කියන්න පුළුවන් විනිවිද පේන මාර්ගය කියලා. ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයක් වෙන්න ඕනේ. කවුරුත් ශ්‍රමයේ විභජනය වෙලා තියෙනවා. එවන ඒ පාරට කාටවත් මොන විදියෙන්වත් අකුල් හෙලන්නත් බෑ. කාට හරි එකට චෝදනා කරන්නත් බෑ. කරන වැඩක් ප්‍රසිද්ධ කරලා කරා. සම්පොදු ජීවිතයක් ගත කරනවා. පුත්‍රික ජීවිතයක් ගත කරන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විනිවිද පේන භාවේ නැත්තම් ඒක ඉතින් බයෙම ලකුණක් තමයි. ඒ පාරේ යනවනම් පාර ඍජුයි අභයානාම සාදිසා ඉස්සරහට හම්බෙන්නත් මේට තෙච්ච නිමිච්ච කල්යාණ සත්පුරුෂයෝ විකයක සංගාන කට්ටි ඉබේම හැලෙන්න පටන් ගන්නවා. එතකොට මේ වාහනේ කොහොමඩක්වත් නිසද්දයි. ඒ පරණ වාහන තමයි දඩබඩ ගාලා ශබ්ද තියෙන්නේ. දැන් තියෙන අලුත් වාහනයක් එන්ජින් එක ස්ටාර්ට් කරපුවාම එන්ජින් එක ස්ටාර්ට් එකේද තියෙන්නේ නැද්ද කියලා දැනගන්න බෑ. ඒ නිසා ඒක සමහරට සද්දයක් නිකුත් කරනවා. ආය ස්ටාර්ට් කරන්න යන්න බෑ. ස්ටාර්ට් එකේ තියෙන්නේ කියලා සාමාන්‍ය ඉඳගත්තර පස්සේ ඩෑෂ්බෝඩ් එකේ ලයිට් එකෙන් තමයි කියන්න පුළුවන්. ඉස්සර කාර් එක ස්ටාර්ට් කරලා තිබ්බම අහල ගමකවත් බුදියන්න බෑනේ. දඩබඩ දඩබඩ දඩබඩ දඩබඩනේ. දැන් නෑ. ඒ ඉස්සරහට අවශ්‍ය වෙනවා මේකටත් වැඩිය ඩ්‍රයිවර් දැනගන්න තමන් ඉන්න වාහනේ ස්ටාර්ට් කරලාද පණ තියනවද නැද්ද කියලා දැනගන්න. ඒ වගේ එන්නේ එන්නේ මේ රත දිනු කරනවා වගේ මේ බුද්ධ ඥානාංශයේ ධර්ම රත්නයේ මේ හොත්තම අලුත්ම මොඩල් එකේ භාණ්ඩයක්. ඒකට වැඩි පදු ගන්න ඕනෙත් නැහැ. ධර්ම රත්නයේ තියෙන උලං ගන්න ඕනෙත් නැහැ. රතේට ධර්ම චක්කවල දුවන්නේ. ඒ නිසා මොනවත් නැහැ රේඩියල් ටයර් දාලා තියෙන්නේ. එක සැරයක් ගැහුවට පස්සේ දිගටම දුවනවා. චකුචුකු හද්ද එන්නෙත් නැහැ. ඒ කරදර නැති රතයක් තියෙන්නේ. ඉතින් ඒක දැන් බුදුජානක මේ චෝදනා කරන හාමුදුරුවන්ට කියන්නේ. තමන්ට හම්බෙලා තියෙන රතේ ස්වරූපේ මෙහෙමයි. ඊට පස්සේ කියනවා හිරිතස්ස අපාලම්බෝ සතස්ස පරිවාරිතෝ ධම්මෝ නාමධාරතිම් රූපි ධම්මා දිට්ඨි පුරේජව. ඔය බල නැගඹ නැගලා ඉන්න රතේ පිටිපස්සේ ඇන්දට සහ අධික තියන් තියෙන ඇඳි දෙකට තියෙන බයලජ්‍ය දෙක. ඒ නිසා අපිට දඟලන්න කීකම තමන් අතින් සමාජයේ තියෙන නීති උල්ලංඝනය වුණොත් බයලජ්‍ය කැඩන දෙයක් වුණොත් උඹට තේරෙනවා මේකෙන් කාට හරි හානියක් කරනවා කියලා. පරිසර දූෂණ වෙනවා කියලා. පාරිභෝගිකත්වයට පත් වෙනවයි කියලා. අතිශෝක්තියට යනවයි කියලා. සුඛභෝගී වෙනවයි කියලා යනකොටම තේරෙනවා. මොකද හැම පැත්තෙම Taman හේතු වෙලා ඉන්නේ බයලජ්ජා දෙකට. ඒ නිසා පස්සට යනකොට පස්සේ ඇඳි හැප්පෙනවා. අත් දෙක තියාගන්න. ඒ නිසා හිරි තස්ස අපාලම්බෝ. Tamanට බයලජ්ජා දෙක තමයි තියෙන්නේ. ඒ නිසා Taman ගත කරන ජීවිතේට තරම් වෙන්නේ නැති මොනවා හරි දෙයක් කරකට හැරෙනකොටම ඒ පැත්තෙන් අලුත් තියෙන වාහන අඩියකට වැඩිය මොකක් හරි කර කිට්ටු වෙනකොට පණිවිඩයක් දෙනවා වාහනේ හැප්පෙන්න කිට්ටුයි කියලා. ආන් මේ වගේ තමන් යන වාහනේ ඉඳගෙන ඉන්න ආසනේ ඇන්දර තියෙන්නේ පිටිපසට සාද් දෙක තියාගෙන ඇන්දර තියෙන්නේ බයලජ්ජා දෙක. එනිසා කවුරක්වත් කියන්න ඕනේ මට තරම් වෙන වැඩක් නැත්තම් තමන්ටම තේරෙනවා. ඒ නිසා ඒක තියෙන එක අසපෘතට අලි කරදරයක්. අසපෘතයට මේ මේක කරන්න එපා මේක කරන්නයි කියලා ගුරුවරයෙක් කිව්වත් සත්පුරුෂයෙක් කිව්වත් එයාට වෙන්නේ කරදරයක් කියලා. ඔය සත්පුරුෂයර තේිනවා ඒක විශාල නිදානයක් පහළ වුණා වගේ වැරද්ද වැරද්ද වශයෙන් පෙන්ලා දෙනවනේ. දැන් මේ සතියම කෘත්‍යයක් තමයි. Taman වැරදි නොකරනවනේ වැරදි කරනවා. හැබැයි කරනකොට හරියට කියනවා මෙන්න මේ ඉතනින් ඔන්න මල පැන්නා. මෙතනින් එහාට ඔබට අකුල් සාසිද්ධ වෙනවා කියලා හරියට ඒ සංවේදීව කියලා දෙනවා. ඉරිතස අපාලම්බෝ සතස්ස පරිවාරිතෝ වටේට තියලා තියෙන tire උඩු යම් යට පාවඩ ටික තමයි සතිය. ඒ නිසා Tamanට උලන් වදින්න දෙන්නේ නැහැ, හිරකට වදින්න දෙන්නේ නැහැ. ඉන්න රතය තමන්ගේ අරසාව සලසලා පෞද්ගලිකත්වය සලසලා ඉස්සර තිබුණු දෝලාවක එනත රාජ රථයක ඒ મંદિરේ මැදුර කියලා කියනවා. දුම්රිය මැදුර කියනවා වගේ. ඒක ලස්සනට ආවරණය කරලා තියෙන ඕනිලාට අවුව වැස ගන්න පුළුවන් නැත්නම් වහන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවනම් මඩුවක හෙවිල්ලලා බිමට අතුරලා තියෙන මඩුවක දෙපැත්ත ඇරලා තිබුණොත් හුලං වැස්සට ගෙමැද්ද තෙවෙනවා. එතකොට වැහි වතුර වැටෙන්නේ නැහැ. උල්පත් වතුර එන්නේ නැහැ. හුලං වැස්ස එනවා. එතකොට ඒක වටේට තිර දැම්මනම් උඩින්ට මෙන්නේ නැහැ. යටින් උල්දිය දමන්නේ නැහැ. හතර පැත්තෙන් ඇහි හීරිකට හුලං එන්නේ නැහැ වගේ සතිය තියෙනකොට තමයි තේරෙනවා එළිය වැස්සක් පෑවුවත් තමන්ට ඇතුලේ තමන් ඉන්න කොටසට ආරසාවක් තියෙනවා කියලා ඒ නිසා තමන්ට සතියෙන් තමයි වටේට රැකලා තියෙන්නේ. පිටරේ කට්ටා වගේ තමන්ට සතිය තියෙනවා ධම්මෝ නාම සාරතිම් භූමි මේ රතේ එළවෙන කෙනා හරීම ධාර්මිකයි රත ශිල්පයේ දක්ෂයි. ඒ නිසා උඩුවෙලි දාලා බලන්න ඕනකමක් නැහැ. මෙයා පාර දන්නවද, හප්පගනීද, වැඩිදින පාරක පාරවල යයිද මොකක්වත් බලන්න ඕනේ. සම්මා දිට්ඨි පුරේජවක්. මේ මුළු ගමනම සම්මා දිට්ඨිය මුල් කරගෙන යනවා. ඒ ඒක හදාගත්තට පස්සේ කවදා හෝ කොහොම හෝ තමන්ගේ දෘෂ්ටි හදාගත්තට පස්සේ ඉතිරි ධර්ම කොටස් ධර්ම પરම්පරාවක් විදිහට ඉබේම හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ ටික මේ සරුවචනාංශ කියන විදිහට ඔබ දැන හෝ නොදැන කරලයි තියෙන්නේ. මේ භික්ෂුණාන්තයටයි කියන්නේ. භික්ෂුණාන්තයෙන් හැබැයි අමාරු වෙටනයි කියලා චෝදනා කරගෙන සරුවචනාසි කියනවා නෑ ඔබ ඒ කරපු නිසා දැන් ওই පාරේ යනකොට ඊට වැඩි දේවල් පෙනේ. යම රජුරෝත් පෙනේ මේ මේ චක්‍ර දේවේන්ද්‍රයත් පෙනේ මොකා පෙනුනත් යන්නේ අබේ පැත්තකට යන්නේ බය නැති තැනකට ওই වාහනේ කචුකුචු ගන්නෑ චරබර ගන්නෑ වාහනේ රෝදත් හොඳයි ඩ්‍රයිවරුත් හොඳයි ඒ නිසා ඉදිරියට යන්නේ කියලා මේ බුදුරජාණන්සේ ආස්වාසන. ඉතින් ඒකදී සම්මාදිට්ඨි පුරේ ජවන් කියලා මේ ගමනේදී සම්මාදිට්ඨිය සකස් කරගත්ත කෙනාට ආය වෙනමම දඟලන්න දෙයක් නැහැ. එයාට සම්මා සංකප්ප පහළ වෙනවා. වෙන විදිහට කියනවා නම් මිච්ඡා දිට්ඨිය ඉන්න එකනට මිච්ඡා විකල්ප පහළ වෙනවා. පරිදි දෘෂ්ටිය තියෙන එකනට නිතරම කාම විතර්ක පහළ වෙනවා. ව්‍යාපාද විතර්ක පහළ වෙනවා. විහිංසා විතර්ක පහළ වෙනවා. යම් තැනක අපි සම්මාදිට්ඨිය කියන එක දැනගෙන උත්සාහ කරා නම් ඒක අර දවල් කිය විදිහට 130ට ලකුණු හම්බ වෙනකොට පාස් ලකුණු හම්බ වෙනකොට තේනවා දැන් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වෙනුවට නික්කම් විතක්ක 130ක් පහළ වෙනවා විහිංසා විතක්ක වෙනුවට අවිහිංසා විතක්ක පහළ වෙනවා ව්‍යාපාද විතක්ක වෙනකොට මෛත්‍රී හිතවිලි හෝ අව්‍යාපාද හිතවිලි පහළනවා 100ක් නෙමෙයි දැන් තමයි තේරෙනවා මේ 100%ක්ම කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියලා මේ කාමයටම නැහිනේ පහඳින එහෙම නැත්නම් අනුන් ගැන ද්වේෂයෙන්ම ගත කරන ජීවිතය එහෙම නැත්නම් කාට හරි විනයක් කටන ජීවිතය වෙනුවට මේ මේ කාමෙන් අයින් වෙන්න ඕනේ කියලා 10ක් 15ක් 20ක් 15 ඊට පස්සේ කවුරු Tamanට මොන කරදර කරත් ඒ කෙනායි කෙරේ තියෙන ද්වේෂයෙන් පෙලෙන්නේ Taman බව තේරුම් අරගෙන කල්පනා කරන දේවල් වලින් කාටවත් අනවින කොටි හුණියම් කරන්න හදලා වෙනුවට විහිංසාව ඉතිවිලි පහළ වෙන්න පටන් ගන්නකොට තමයි තේරෙනවා දැන් කොහිදෝ ගමනක යනවා ඒක කවදාකවත් ලෝකෙ දෙන්නකොට එක විදියට වෙන්නේ තමන්ට සිද්ධ වෙන ක්‍රමයටම තමයි අනුන්ට සිද්ධ වෙන්නේ. හැබැයි එක එක තාරාතිරම් වලින් එක එක ක්‍රම වලින් වෙන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ මේ සම්මා දිට්ඨිය නිසායි. නැත්නම් යම් විදියකට දෘෂ්ටි නැත්නම් දැක්ම නිසායි මලක තිබුණේ 100%ක්ම කාමේ. දැන් නැහැ. දැන් 100 100 තිබුණ එක ටික ටික ටික ටික මේකෙන් කවදාද මට වෙන් වෙන්න වෙනවා මැරෙනවා ලෙඩ වෙනවා වයසට යනවා මෙතන ඉන්න කට්ටිය නම් දැන් උන්ටෝම කිට්ටුයි මරණයට වයසයින කට්ටිය කණ්ණාඩියක් ඉස්සරහට යනකොටම තේරෙනවා ඔය කොච්චර අල්ලබදාන හිටියත් හබක් ආපු වෙලාවේ ඔක්කොම ඉවරයි හැබැයි කියනවා සාමාන්‍යයෙන් ඒ තරමටම මැරෙන වෙලාවේදී මේ ටික තේරම නන්නාඳුන කෙනෙක් අතරපත් කරලා මැරෙන්න තියේදී කන්නේ බොන්නේත් නැතුව තව හම්බ කරන එකා විතර දානපතියෙක් ලෝකේ ඇත්තේ නැහැ කිය. ඒ තේරම මේ දෙන්න වෙන බව දැනගෙන ඒත් හම්බ කරනවා. නන්නාඳුන කෙනෙක් අතර දෙන්න වෙන බව දැනගෙන තවත් හම්බ කරන මිනිහෙක් විතර දානපතියෙක් ලෝකේ ඇත්තේ නැහැ. මේ දානපති කියලා අපි කියන උන් හරි කුම්මැයියෝ. යන්න ඉතලා ඒක දීලා සල්ලි පින් ඇති කර ගන්නවා ගෙනියන්නේ. ඒ විදිහට ටිකක් කුණු කුණු කන්දල් තියෙන කුම්මැයියෝ කියලා කියනවා මේ පිංකම් කරන අය. මොකද ඒගොල්ලෝ තල්ලි ටික කල්යතුව දීලා පිං එකතු කරනවා. එහෙමවත් නැතුව මේ තියෙන තේරම කාගේත් වෙන බව දන්න කන්නේ පොන්නෙත් නැතුව ලෝභකම් කරන තෘෂ්ණාව කරන මිනිහා විතර දාන ගතියක් ලෝකයක් නැහැ කියලා උප්පණ්ඩණය කරනවා විහිළු කරනවා. ඉතින් යාට තේරෙන්න පටන් ගන්නවා එන්න පටන් ගන්නවා ටික ටික. ඉතින් ඒ ගමනේ මේ ඉන කවුරක්වත් නැත්තේ නෑ. මේ ඉන හැම කෙනාම දාණයට පෙළඹෙනවා. ඒක නික්කම්ම සංකල්පයක්. කෑදේ ගඳයි තුන් දේශෝදයි. ඒකට ඕගොල්ලන්ට මම කියන්න ඕන මටත් වැඩි දානපතියෙක් හොතටම මම දාන. ඊට පස්සේ අපි මේ අද එන ගමන්ට පාර හදාගත්තේ මෙන්න මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප හදාගෙන මේ 100 30ට කිට්ටු කළ ලකුණු ලබන මිනිසයා කතාව හදාගන්න බැරි නම් ආයෙත් කක්ක. සම්මා වාචා. ඒක නම් බරපතල චෝදනා තියෙනවා. අද ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න කට්ටිය ආදී සතුටින් ඉන්න ඇති අන්තම් කැම්බැලි නැහැ කියලා. gedara hitiya nan kacha kacha kacha kacha kacha kacha kacha kacha තමයි. එමෙච පන්සල් හදන්නෙම මොකද මේ කට්ටිය පන්සල් ගියාම gedara නිෂ්කලංකයි. නාකිය මැරෙන්නෙත් නැහැ දහකා වෙන්නෙත් නැහැ කියලා කතාවක් තියෙන අන්න ඒ වගේ. නිසා කරුණා කරලා බලන්න. ඒ මෙච්චර ආසාවෙන් හදාගත්ත මේ සම්මා දිට්ඨිය මෙච්චර හදාගත්ත මේ සම්මා සංකල්පය වචනෙන් අපි අනවශ්‍ය විදිහට අනුන්ට හිරියරකාරී වෙන විදිහට මේ වචන කතා කිරීම නිසා මිච්ඡා වාචා. ඉතින් ඒක අර සම්මාදිට සම්මාසක්කපහරි ගියාම ධර්ම પરම්පරාවක් වශයෙන් තමයි තේරෙනවා. කියනකොට තේරෙනවා මේ තරහට නෙමෙයි කියන්නේ. මේ වචන ඕනට වැඩිය කතා කරොත් අර අරස් කරගෙන ආපු ඔක්කොම ලවක බැම්ම කඩලා ගියා වගේ හිස් වෙනවා, ශුෂ්ක වෙනවා, තරම් නොවන තැනටපත් වෙනවා. ඒ නිසා මේ වචන එකක් වරදාගත්තොත් ක්‍රියා 10ක් කරන්න වෙනවා තමයි. එක බොරුවක් කිව්ව 100ක් බොරු කියන්නේනවා බොරුව වහන්න. ඒ වගේ අපි මේ වචන වරද්දාගත්තාම අර කර දෙන්නම් මේ කර දෙන්නම් මට පුළුවන් මට පුළුවන් කියලා කිව්වහම ඊට පස්සේ මේ අනවශ්‍ය විදියට මේ වට එදිලා අපේ කර්මාන්ත ගොඩාක් මේ අනුන්ගේ දේවල් වලට ගත කරලා ඒ මිනිසුන්ට ඒක ඇත්තටම කරදරයක් තියදී අපි ගිහිල්ලා අහු අපි ඒකට අත දාලා මේ කරන අවුල නිසා අපි කරන හැම උදව්වක්ම මතක තියාගන්න කා ඒ කෙනාට කෙන කරදරයක්. මේ ලෝකෙට එනකොට කවුරක්වත් ඔය දෙන්නේ කාටවත් උදව් කරන්න හිතාගෙන ඉන්න කට්ටිය නෙවෙයි. ඒවනම් මේ සත්තු ජීවත් වෙන්නේ. ඒ නිසා කරුණාකරලා කවුරුර උදව්වක් ඉල්ලනකන් ඉන්න. ඒගොල්ල අහන්න මේ දීබුද්ධියෙන්ද කතා කරන්නේ කියලා ඒ ප්‍රමාණයට උදව් කරන්න කවදාකවත් යන්න බෑ ඉන්නේ. එහෙම යන්නේ අපි මගේ අපේ කියන කට්ටිය ඒගොල්ල තමයි අපිට වැඩියෙන්ම කරදර જાති. නිසා උදව් කරන එක නන්නාඳුන කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එන එකයි. ඒ නිසා මේ වචනේ වරද්දාගත්ත කට්ටිය තමයි මේ කර්මාන්ත ගොඩාක් ඔළුවේ දාගෙන අදින්න බැරි ඔළුවේ කරදර පොරොන්දු වියා බැරි පොරොන්දු දීගෙන සම්මා වාචා සම්මා කමන්ත තමයි බැරි නම් බෑ කියන ටික කරගන්න. අද තියෙන මේ සුඛෝපභෝගිතේට එක ප්‍රශ්නයයි තියෙන්නේ. එක උත්තරයයි තියෙන්නේ. කවුරු හරි කියනවා අද තියෙන ට්‍රෙන්ඩ් එක මේකයි, අද තියෙන මෝස්තරේ මේකයි, අද තියෙන රැල්ල මේකයි. තමයි නෑ කියන දැනගන්න ඕනේ, ඇති කියන දැනගන්න. ඒ නෑ කියන දන්නේ නැතුව ඇති කියන දන්නේ නැති උනොත් එහෙම අදපන් වෛරෝ බරභාගේ කියලා මේ අනුන්ගේ සින්දු වලට අපි අදිනවා. රිස්ස යනකම් අදිනවා. ඉතින් ඒක නට ආයේ උදුම් බලන්න වෙලාවක්වත් ධර්මයක් අහන්න වෙලාවක්වත් මුකුත් නැහැ. මේ මේ පැහිඳින පහිඳිනවා කටවරද්ද ගත්තට පස්සේ. ඉතින් ඒක නිසා ඒක කියලා මයි ප්‍රමාණය මෙච්චරයි මට පුළුවන් මෙච්චර බැන්න බෑ කියන වෙන මොනව කරන්නේ අනේ එහෙම වුණොත් සම්මා වාචා සම්මා කම්මන්ත හදාගත්තොත් ඒ කෙනාට තේරෙයි අපිට මේ දැනට තියෙන වස්තු වලින් මේට වැඩිය හොඳට සතුටින් පිරිච්ච ගතියට සම්පත්‍ති කර විදිහට ජීවත් වෙන්න පුළුවන් මේ අනුන්ගේ පෙරක දෝරුකම් අහන්න නැතුව Tamange තරමට වැඩේ කරගෙන ඉන්නවා මේක දන්නේ නැත්නම් තමයි අපිට එක එකනා කරන්ට යන සෙල්ලම් කරන්න ගිහිල්ලා කඩුල්ලේ තරම දන වැට බඳින්නේ ගොඩල්ලේ තරම දන වැට බඳින්නේ කඩුල්ලේ තරම දන කද බඳින්නේ තමන්නේ තරම දන උඩ පනින්නේ කියලා තවත් පදයක් තියෙනවා මට මතක් වෙන්නේ මේ වෙලාවට. මේ හුඟ දෙනකොට තමන්නේ තරම මතක නැහැ. අපේ අම්මලා අපච්චිලා හිටපු තත්ත්වෙ මතක නැහැ. අත්තමලා මුත්තමලා හිටපු තත්ත්වෙ මතක නැහැ උඩ දාන්න හදන. ඉතින් ඊට පස්සේ අනවශ්‍ය කුරාජේරු කතයි කොරගන්න බැරි බරකුයි ඒ විදිහට ඉස්සරහින තරුණ පිරිස දෙන කැත ආදර්ශය නිසා අපේ දෙවෙනි પરම්පරා හිතාන හිතාන තියෙන්නේ සිංහල බුද්ධ අහංක හුලඟක්වත් නැහැ. ඒකට මේ પરම්පරාව තනිකර වග කියන්නේ. මේ પરම්පරාව හරීම තීර්ණාත්මක પરම්පරාවක්. ඔය ගොල්ලෝ දරුවන්ට පෙන්ලා තියෙන්නේ අපේ තිබුණ සම්ප්‍රදාය නෙවෙයි. අපි පෙන්වන්නත් හදන බටහිර සම්ප්‍රදායක් අපි පෙන්වන්නත් හදන මොනද යක්කල පහසුකම් වගේක් අපි පෙන්වන්නත් හදන සංනිවේදන මාර්ග ක්‍රමයක් අප්පාගාමි. ඒක හොයාගත්ත මිනිස්සු දැනටමත් දන්නවා ඒක අප්පාගාමි බව. නමුත් අපිට පණිවිඩය එන්නේ පහුවෙලා. එංගලන්තේ පරණ පැටර්න් කොළඹපුරේ අලුත් පැටර්න්. කොළඹපුරේ පරණ පැටර්න් ගමේ තොටේ අලුත් පැටර්න්. ඉතින් අපි මේ අලුත් පැටර්න් කියලා හොයාගෙන නැණෙව්වා. අද මේ උණු උණුවේ පළවෙන පරිේශන ප්‍රතිඵල කියුවොත් අපි අතහරින සියල්ලම ඉතාම වටින දේවල් ටික අතහරින්නේ අලුතෙන් කියලා අල්ලන හැම දෙයක්ම යම රජුරෝ දීපුවා. වැඩි කල් යන්නේ ඕක තේරෙන්නේ. ඔය 2012 ලෝක විනාශයක් උනේ නෑ. ඔන්න ඕක තේරෙන්න එළියට පටන් ගත්ත එක විතරයි උනේ. දැන් ඒක සීග්‍රෙන් හිට වෙනවා ජනමාධ්‍ය කියලා ඕගොල්ලෝ මොනවා අහනවද මන් දන්නේ නැහැ. විවෘතව බලන ඉන්නවනම් තේරෙනවා අපි මේ පොඩි උන් කොහටද ගෙනියන්න හදන්නේ කියලා. මොකද කටවරද්දාගෙන තියෙන්නේ ක්‍රියා වරද්දාගෙන තියෙන්නේ ඒ නිසා අපිට ආජීවයේ වැරදිලා ආජීවය කියන්නේ බඩ රස්සාව ජීවන රටාව අපිට තියෙන ගෝවිතන් ජීවන රටාව අද අපි ඇඳුම් මහන ජීවන රටාවට ගිහිල්ලා තියෙනවා සුද්ධට ඇඳුම් මහන සන්නාලි තත්තර පත්තර දෙන ගොවියගේ තත්තරේ ඉන්නවා ඉතින් ගොවිය හිටියනම් හැමදාම පොළොවත් එක්ක ජීවත් වෙන්නේ බුදුරජාණන්සේ අගය කරපු රසාවක් ඉතින් අපි ආයෙත් ඒකට එන්න බැරි විදියට අපි මේ මොකද්දෝ එකට ගිහිල්ලා ගොවිතැන්පත් කරනවා කියලා කියන්නේ යමක් කමක් කරගන්න බැරි මෝඩින්ග රසාව බාටපත් වෙලා තියෙනවා. ඒක නිසා ඒක බව මේ ධර්ම අධර්ම પરම්පරාවකුත් තියෙනවා. ධර්ම પરම්පරාවකුත් තියෙනවා. එපමණ මෙහෙම පැහැදිලි වෙනසක් තියෙනවා. අධර්ම પરම්පරාව යන්නේ සමූහේ. ධර්ම પરම්පරාව යන්නේ මම කියන එක ඇතුලේ විතරයි. ධර්ම પરම්පරාව සමූහයකට දෙන්න බෑ. ඒක වෙන්නේ නැහැ කවදාකවත් වෙන්නේ නැහැ හිතන්නවත් එපා. අපි මේක ධර්ම මණ්ඩපේ ඉඳලා බණ ඇහුවට Tamanට කරගන්න තියෙන Tamanගේ ජීවිතය හදාගන්න එක මිසක්කා මේ හැමෙන් එපිට මුඛාට කිව්වත් අහන්නේ. අහනවා නම් මං කිව්වේ නැතත් අහන්නේ. ඒ නිසා අපි ඒක සංසන්දනයේ වශයෙන් ගන්නවා අපි සමාජයක් එකතු වෙලා ගියොත් අපායි. තනි වුණොත් සුදකලාව දන්නවනම් එකලා වෙනවනම් ධර්ම රතේට අපිට යා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අපි සමාජයෙන් ආදර්ශ ගන්න මේ සමාජයට දොස් කියනවත් නැත්නම් සමාජය වෙනස් කරන්න නිකන් අපි කොන්ත්‍රාත් බාර අරගෙන නෙවෙයි. සාමූහික වශයෙන් ගියොත් අපායි. මේ තනි වෙලා කටයුතු කරොත් තමයි තේරෙයි. දවසකට කතා කරන වචන පොඩ්ඩක් අඩු කරන්න. එතන උදේ පාන්දර බලන්න පළවෙනි වචනේ කතා කරන්න කොච්චර වෙලා යනවද කියලා. නැගිටපු ගමන් කතා කරන්න සිද්ධ වුණොත් ඉතින් ඒ දවසේ ගණ්ඩ දෙයක් නැහැ. ඊට පස්සේ තමන් කරන කර්මාන්තවල මේ ආර්යගේ න්‍යාය පත්‍රයට මෙයාගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවාද එහෙම නැත්නම් තමන්ගේ බඩ රස්සාවට තමන්ට කැමති න්‍යාය පත්‍රයට ගිහිලා විවේක වෙන දරද්ද එන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් 60 බැලලා හොට බිම වෙන චට්ටිය නම් කරන්න දැක්වට තින්ගේ දෙට කොටු වෙලා නිකන් ඉන්න ඇති ඒක නෙවෙයි මම මේ කියන්නේ. ඒකට වෛර කරන්නත් එපා. තමයි සැලසුම් කරන්න. එතකොට තමයි ජීවන රටාව කියලා බුදුරජාණන්සේ පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වන පස්වෙනි එක සම්මා ආජීවය අපි ගිය පාර කතා කරා. ඉතින් මේ වට කරගෙන වට කරගෙන ඉන්නේ අද තියෙන ඊට පස්සේ සම්මා ආජීවය හරිනම් සම්මා වායාමයේ කියලා කියන භාවනා කරනකොට පර්යංකේට හෝ සක්මනට කරගෙන යන වැඩේ බිම නොතබා දිගට කරගෙන යාමට අවශ්‍ය කරන්නා වූ ආතාප වීර්යයට වායාම කියන පදේ බුදුහාමර පාවිච්චි කරනවා. වෑයම අපිට මේ වෑයම අත භාවනා පටන් ගන්න ඉස්සෙල් භාවනා කැඩලා යන්නේ අපි හිතන කිසිම දෙයක් ඒ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ තන්නේ කරම වෑයමම නරක නිසා නෙවෙයි අපේ ජීවන රටාව වැරදි. ජීවන රටාවම ඒකම වැරදි නෙවෙයි අපේ කර්මාන්තය වැරදි. ඒට ඉස්සලා අපේ වචන වැරදි. ඒ නිසා මේ යම් විදිහකට බණක් අහලා ධර්ම සාකච්ඡාවක් කරලා භාවනා කරලා ලැබිච්ච යම් ඍජු හොඳ අදහස් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න පර්යාංකේ කොට්ට උඩ ඉඳගෙනම කරන්න බෑ. ආචාර ධර්ම පවත්නකොට කවුරුත් එක්ක කතා කරනකොට බලන්න මේ කතා කළ යුතු වචනද කතා කරන්නේ. එහෙම නැත්නම් ඒ හොදෝද මඩේ දැම්මා වගේ ගඟට ඉන් කැපුවා වගේ ඒ තමන් කරගෙන ගිය වැඩවල ඔක්කොම එකතු කරගත්ත ඒ සති සමාධි ඔක්කොම හොද පාළුවට ලක් වෙනවා. කර්මාන්ත කරනකොට වැඩියට ගියොත් කොයි වෙලාවෙ සතෙක් මැරිද කියලා කියන්න බෑ. කොයි වෙලාවෙ හොරකමක් වෙයිද කියලා කියන්න බෑ. කොයි වෙලාවෙ කාමීත්‍යචාරයක් වෙයිද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා ඒ ටික සකස් කර ගන්න නම් තමගේ මුළු ජීවයෙන් ආජීවයෙන් බැඳෙන්න ඕන එක තමයි මේ ආජීව අට්ටමක සීලය කියලා කියන්නේ. ආජීව අට්ටමක සීලෙදී මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාම කියලා උත්තේ ඉඳලා හැඳ වෙනකන් අපි වෘත්තිය සඳහා යමක් කරනවා නම් වැරදි බඩ රසාව කියලා කියන්නේ ඒකෙන් බැඳෙන. ඒ නිසා ඒ ආජීවට්ටමක සීලය තමයි ආරණ්‍ය සීනාසනවල අපි සමාදන් කරවන්නේ. ඒකට අපේ ලොකු සාංශ කිව්වේ නිවන් දක්නා සීලයක් නෙවෙයි. පංචිල් වගේ එකක් නෙවෙයි. අපි ආජීවයෙන් බැඳලා ඉන්නවා. අපි කවුරුත් සූරකණ්ඩ යන්නේ අපි කාටවත් වින වෙන කරදර වෙන රස්සාවල් කරන්නේ බොර බොර වෙලඳා වංචා වැඩ කරන්නේ ඒ නරක <clears throat> ජීවිකාවෘත්‍ය කරන්නේ ඉතින් ඒක ජීවිකාවෘත්‍ය නරක නොවි කරන්න නම් අපි මේ ප්‍රතිරූප දේශ වාතයක් තියෙනවා. අපි උතුරු කුරු දිවයිනේ හෝ දකුණු කුරු දිවයිනේ හිටියනම් සතු මරන්න නැතුව ජීවත් වෙන්න බෑ. ඒ තියෙන එකම රස්සාවයි සතු මරාගෙන කණේ කියලා. මිනිරක්ෂේ වටේ විතරයි අපට කොයිතරම් බතක් කලා ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ධර්මයේ පවතින්නේ ඒ ප්‍රතිරූප දේශ වාසේ. ඉතින් ප්‍රතිරූප දේශ වාසයක් අපිට හම්බුනේ පෙරපිනට. ඒ තියෙද්දිත් මේ අමනියෝ මේ ලෝකේ ගැනවත් සමාජය ගැනවත් තකන් නැති මිනිස්සු මේ ඇති කරලා තියෙන මේ මෝස්තර එහෙම නැත්නම් මේ ඇති කරලා තියෙන මේ සමාජ මට්ටම් මේක සාමාන්‍යක කියලා හිතන තරම් අමන වෙන්න ඕනේ නැහැ බෞද්ධයා. බෞද්ධයන් තියෙන අවුරුදු 2600ක අපිට සංස්කෘතියක් කියලා එකක් තියෙනවා. අපිට තියෙන හොඳම අපේ ආර්ථිකය අනුරාධපුර පොළොන්නරු යුගයේ තිබිච්ච එක. ඒ කාලේ අපි මේ දැන් තියෙන මොකක්වත් කවුරුත් පිටරට කට්ටිය අපිට ඒක උපදෙස් දුන්නෙත් නැහැ. අපෙන් ගියා පිටරටවල් වලට කියලා ජල කර්මාන්තේ, ගොවිත කර කර්මාන්තේ තේරම මේ බුද්ධ ආගමත් එක්ක ජීවන රටාවත් එක්ක දියුණුනා කොච්චරද කියනවනම් මේ රුවන්වැලි සෑය ඒ වගේ දේවල් ගොඩ ගැහුවේ අනික් රටවල් කරලා තියෙන ඔක්කොම වාල් සේවයෙන්. අපි කිසිම වාල් සේවයක් නැහැ. අපි කෙරුවේ අත්තමෙන් සාශ්‍රම දානි. එචා ඒව අපේ දාඩිය කඳුරුමයි. ඉතින් යන්න බැරි නෑ. අද මේ කොච්චර තටමලා මේ නව තාක්ෂණිකයේ ගියත් උද්දණ්ඩ මෙදිකලා ඇරියා වගේ වේලිලා තියෙනවා. මොන්නම සුන්දරත්වයක් ඉතුරුලා නැහැ. ඉතින් ඒ නිසා මේ ජීවන රටාවේ තියෙන වැරද්දට හේතුව මිච්ඡා සංකල්ප මිච්ඡා දිට්ඨි. ඒක තන්නේ ක්‍රම ගිහිලා තියෙන්නේ කාමෙට. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ කාලේ ටිකක් වෙන් කරලා බණ භාවනාවක් යෙදිලා ඒ ලබාගත් බණ භාවනාවේ ලැබිච්ච මේ යහ ගුණ හොඳ ධර්ම කතා බතා පොඩ්ඩක් අඩු කරලා කර්මාන්තය හදාගෙන ජීවන රටාව සකස් කර ගන්නවා නම් සර්වචන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සඳහා දේශනා කළ තියෙන මේ ආර්ය වංශ ප්‍රතිපදාව එවනත් මේ ලද දෙයින් සතුටු වීම කියන රෙදි පෙරදි වලට සංඥාගේ සිවුර වගේ කැමැටික සංඥාගේ පිටපාතේ වගේ ඉන්න කියන ගෙවල් දොරවල් සංඝයාගේ කුටි සෙනසුන් අසකු වගේ බෙහෙත් පිළිකර පාවිච්චි කරන්න දන්නවනම් ප්‍රයෝජනේ විතර සලකලා මේ කෑදරකමටයි ලෝකෙට පරකාසෙටයි මේ වෙළඳ ප්‍රචාරවල තියෙනවා නතර කරලා මේ තියෙන ප්‍රමාණය මීට වැඩිය යහවත් ජීවන රටාවක් ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපි මේ පරිවැඩි කරන්න කතා කරනවා, අයිතිවාසිකම් දිනා ගන්න කතා කරනවා, නැත්නම් හම්බ කරන හැටි පිළිබඳ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා එක්කෙකුට තේරෙන්නේ නැහැ වියදම් කරන්න හැටි. ඒක නිකන් ඇහිදල් කූඩේකට පුරෝණා වගේ නැත්නම් අපල්ල නැති මල්ලකට පුරවන්න හදනවා වගේ. දැන් හැදෙන ජනතාව දිහා බැලුවොත් කරන්න දෙයක් නැහැ. ඒකට හේතුව දැන් ඉන්න අම්මලා තාත්තලාගේ වැරද්ද. මුදලට තේරෙන්නේ මේ තමන් මේ මහන්සියෙන් හම්බ කරගත්ත දෙයට ගෞරව කරලා ප්‍රයෝජනේ සරකලා ඒ ටික පාවිච්චි කරන්න දන්නවනම් මේට වැඩිය දන්නට පින්නරය දෙන්නත් පුළුවන් විවිධකේ කාලයක් ලැබෙයි දරුවන්ටත් මේ වස්තු වල වටිනාකම තේරෙයි මේවා භෝග කියනනේ බුදුහාමුදුර සඳහන් කරේ උපයා ගන්න ලද ජීව භෝග කියලා බිම දාලා පාගන දේවල් නෙවෙයි ඒවා ඒවට කරු කරන්න පටන් අරගත්තට පස්සේ එන ජීවන රටාවේදී ඊර්තු ගුණෙමුත් සහයෝගය ලැබෙනවා මේ විදිහට මේ භෝග විනාශ කරන්න ගත්තොත් නැත්නම් සුඛ උපභෝග වෙන්න පටන් ගත්තොත් ඊර්තු ගුණයක් වෙනස් වෙනවා ලෝකේ කරගෙන විදියක් වෙනස් වෙනවා ඒක නිසා අපි එක එක කෙනෙකුට කරන්න පුළුවන් විදිහට පුළුවන් ප්‍රමාණයෙන් ඇඳුමේ කැම බීමේ කෙවල් දොරවල් වල බෙහෙත් වල ජීවන රටාවක් නැත්නම් යහ ජීවනයක් පටන් අරගත්තොත් බුදුරජාන් වහන්සේ ඒ මම මේ විශේෂයෙන්ම කතා කරන ආර්යවංශ සූත්‍ර දේශනාවේදී සම්මා ආජීවයේ පෙන්නලා ඒකෙන් ලැබෙන ආනිසංශය පෙන්නන්නේ එවැනි මිනිස්සෙක් හරියට ජීවන රටාව හරියට කරන මිනිස්සෙක් කවම කවදාකවත් අධි කුසලයක් තියෙති ලාමක කුසලයට ඇදිලා යන්නේ නැහැ කියලා විශේෂ ආනිසංසයක් තියෙනවා. අධි කුසලයේ කියලා කියන්නේ වඩා හොඳ කුසලයේ තියෙද්දි ලාමක කුසලයට යන්නේ. ඒක මේ හොඳ නරක දෙකේ හොඳ තියෙද්දි පෙනෙද්දි නරක කරන එකට අපි අමනයා, පරට්ටයා, කඩප්පුලියා, කාලකන්‍යා නානවකාර වචන සෙට් එකක්ම තියෙනවා. හොඳ නරක දෙක තියෙදී එමස ඇදෙන්නෙම නරකෙට. ඉතින් අපි ඒකට රාජ දඩුවම් පවුනවා, දඟගේ දානවා, හිරගේ දානවා, নানা ප්‍රකරණ දෙනවා. නමුත් හොඳටපත් වෙච්ච එක නැත්නම් නරක අතහැරලා නරක අතහැරලා නරක ගෙවම් කළ හොඳ තෝරගත් එකන වඩා හොඳ පෙනිපෙනී හොඳේ නතර වෙනවා නම් උන්දේ අපායට යන්නේ හොඳ ටික නිසා කියලා තේරෙනවා. තමන්ගේ හොඳ ටික අතාරින්න බෑ. වඩා හොඳ වෙනුවෙන් තමන්ගේ හොඳ අතාරින්න බැරි මනසයාටත් ඉතින් ඒ වගේම වචන සෙට් එකක් දාලා බනින්න ඕනේ බෑ පව්. ඒ බනින්න හොඳ නෑ මොකද මේක හොඳ මිනිස්සු මේ කතා කරන්නේ. නමුත් වඩා හොඳ ඉදිරි පිට වඩා හොඳ තියෙද්දි මේ හොඳේ ගැලවෙනවනම් ගැලතෙනවනම් ඒ මනුස්සයා නරකට මේ විඳවන්නේ තමන්ගේ හොඳ ටික අතාර ගන්න බැරි නිසා. බුදුජානනාංශයේ ප්‍රතිපදාවෙන් පෙන්වන්නේ හොඳ ඒකාට වඩා හොඳ එක පෙන්වන එක තමයි ප්‍රතිපදාව කියන්නේ. ඉතින් ඒ නිසා අපි මේ දැනට ගත කරන ජීවිතේ මීට වඩා බණට භාවනාවට යෙදිලා මීට වඩා සති සම්පජාඤ්ඤයට යෙදිලා මීට වඩා අවදි ගතියෙන් ගත කරන්න පුළුවන්කම ඉද ප්‍රස්තාව සලකලා එන ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඒ ක්ෂණ සම්පත්තියට යෙදෙන එක තමයි මෙතන සම්මා වායාමයේ කියලා කියන්නේ. ඒ නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි සෑම කෙනෙක්ම මහන්සි වෙනවා. අඩුවාඩුකම් සහිතව මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන්නේ වඩා හොඳ දේ සඳහා නම් බුද්ධ ආදී උත්තරන ආසලා සාදු වඩා හොඳ තියේදී හොඳ වෙන්න උත්සාහ කරන එකට කියන්නේ අලිපන්තියක සමාජිකත්වයේ ගන්නවට වැඩිය බලුපන්තියක රජ වෙන්න උත්සාහ කරනවා කියන්නේ. අපි හරිය කැමැති බලුපන්තියක රජ වෙන්න. මොකද රජානේ මොකා වුණා? අතීත වැඩි හොඳයි කියන අලිපන්තික සමාජිකත්වය මොකද ඒකට වඩා උසස් තැන. ඒ නිසා කවුරු හරි තේරුම් ගන්න නම් මේ ලදලද ජීවිතේ ලදලද දවස ලදලද චිත්තක්ෂණය මේට වඩා හොඳ දෙයකට යොදන්න පුළුවන් කියන එක එන සම්මාදිට්ඨිය කියලා අර අපි ඉස්සලාම ගත්ත සංකල්පේ පවා අලුත් පණක් ලබනවා. අපිට සම්මාදිට්ඨියට පණක් දෙන්න පුළුවන් අපේ අම්මලා තාත්තලා මෙන්න මේ જાති පිංකම් කරේ අපි උන්දලාගෙන් අරගෙන ආදර්ශය අපිට වඩා හොඳ එකක් කරා. අපි ඊයේ කරේ මේ වගේ එකක්. අපි ඊට වඩා හොඳ එකක් කරනවා. ඊයේ අපි ආශ කරේ මේ වගේ කට්ටිය අපි හෙට මේට වැඩිය සත්පුරුෂය ඇසුරු. අපි ඊයේ මේ වගේ බණ අපි ඊට වැඩිය හොඳ ජීවිතේට අදාළ ධර්ම කොටස් අරගෙන මේ ජීවන රටාව සකස් කිරීම සහ තමන්ගේ ව්‍යායාමය වෑයම එතන සම්මා වායාමය කියන එක මේකත් බහුවචනෙන් කතා කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේකත් ඒක වචනෙන් කතා කරන්න ඕනේ. මම එන්නේ එන්නේ එන්නේ අර පිරිමැසුන් දායක ප්‍රයෝජනේ සලකලා ගත කරන ජීවිතයක්ද ගත කරන්නේ ඒකල අධි කුසලයට තමයි රකින්න සීලයට වැඩිය අධි සීලයකට යන්න පුළුවන් නම් පුළුවන් තරම් ඒකට ඉල්ල ගත කරන්න. සමන් ගත කරන චිත්ත භාවනාව වඩා අධි චිත්ත භාවනාවක් කරගන්න පුළුවන් නම් ඒක සඳහා කායිමත් චර්චු ගන්න යන්නෙත් නැහැ උපදේශ ආහන්න යන්නෙත් නැහැ කියා පාණ්ඩ යන්නෙත් නැහැ කරන්නේ. ප්‍රඥා භාවනාව අධි ප්‍රඥා භාවනාවක් කරගන්න පුළුවන් නම් මේ ගත කරන චිත්තක්ෂණේ ලබනවා උපයනවා එහෙම නැත්නම් අපි පුරාණේ වළඳනවායි කියලා කියන්න පුළුවන් පෙර කල පිනට අද මේ හිටියට එන්න යන් ඉස්සරහට යන්න වෙන්නේ නම් අමාරු දැනකට ඒ මොකද මේ තියෙන ටික ඉවරුනාට පස්සේ ඒක තමයි උපයන්නේ නැත්තම් ඉස්සරහට වෙන්නේ අර අම්මගේ තාත්තගේ බූදලේ කකා ජීවත් වෙලා අතට හිඟා කකා ඉන්න වෙනවා වගේ ඒ නිසා හැම චිත්තක්ෂණයකම උපයන්න කියනවා සාමාන්‍ය විදිහට කියනවා සම්මා දිට්ඨි හරියෝ සම්මා සංකප්ප හරියනවා සම්මා සංකප්ප හරියොත් වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වයම හැරෙනවා එහෙම પરම්පරාවකුත් තියෙනවා මේක දන්න මිනිහා අන්නේ પરම්පරාවට තියෙන බාධා අයින් කරලා ඒක එකෙල්ලේ සිද්ධ වෙන්න කරන මේ අනුග්‍රහයට අපි කියනවා සුත්තමේ ඥානය කියලා මේ වනහන් ඒකට ඒක ලෙවලා ඒක තියෙන බාධා අයින් කරලා කරගෙන යන්න ඕන කොච්චර දක්ෂ වෙන්න ඕනද කියනවනම් Taman හීයට වැඩිය අද හොඳ ජීවන රටාවකට ගියාට තමන් වටේ ඉන්න කිසිම කෙනෙක් තැකීමක් නැතුව ඒගොල්ලෝ පරණ තාලෙටම ගොංකම් කර කර හිටියට කවදාකවත් අඟවන්නවත් එපා මම ඔයගොල්ලෝ තාම පරණ තාලේ හිටියට මම මගේ ජීවන රටාව වෙනස් කරා කියලා කාටවත් ඒක ඉඟියක් වෙන්න දෙන්න බෑ ඉඟියක් වෙච්ච ගමන් කරදරයක් වෙනවා ඒ නිසා තමයි හොඳ ජීවන රටාවකට යන්න ඔය කාටවත් ඉඟි කරන්න අඳුර පාන්න දඟලන්න ගියොත් හොඳ ජීවන රටාවට ගියාට අසපුරුෂයි කියලා බුදුහාමුදුරුවෝයි. යන්න කාටවත් නොතේරෙනවා. ඊට පස්සේ අපි හිතුව අපි වෙන්දට වැඩිය පැයක් භාවනා කරනවා. වෙන්දට වැඩිය පැයක් මං කරනවා. වෙන්දට වැඩිය බණ අහන කතාව තිබුණාට කාටවත් ඇඟෙන්න කරන්න එපා. ඇඟුනොත් එන ඉතින් තමන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගත්තා. උගාක් පවුල් වල ඉත්‍ත්‍යාව භාවනා කරන්නේ පුරුෂයාට කොනහන්නේ. අපේ මහත්ය අල්ලි මැට්ටා මොනවා කිව්වත් භාවනා කරන්න නැහැ සෝංශ බලන්නකෝ අපි නම් පුල් පුලුවන් වෙනවා මේ මහත්ය නතුගුණා නම් මට ෂෝක් එකකට භාවනා කරන්න තිබුණා කියලා ඕන් ඇවිල්ලා කණපිටක් ගන්නවා. මහත්ය කියන අපේ ගෑණි අද විතේ මිලන් මොලේ තියෙන එකට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ සෝංශ දරුවෝ ගැන බලනවා අරවමඩ බලනවා මට විතර ඥානෙ නැහැ. මට වගේ තියෙනවා මං දනි කියන මේ මහත්ය නෝනට බයින නෝත්ත මාත්‍ර බයින. උඟ බැඳපු අය ගොඩාක් පෙන්වන්න තියෙන මේ පවුලට පෙන්වන්න තියෙන ඕනකම තියෙනවා. ඔය උඟාක් ඔය ශ්‍රී ලංකාවේ උඩපණින දගලන්නේ තමන්ගේ ගෑණිට පෙන්වන්න වැඩ පුළුවන් කියලා. දැන් ඒකවත් ඉවර නෑ තාම. ගෑණි දඟලන මිනිහට වෙන්නන්න අනේ පව් කියලා හිතනවා මේ බැඳලා තියෙන්නේ ඒකට කියන්නේ හිරයක් කියලා කියන්නේ කර්මයක්. මේ දෙන්නට දෙන්න තාම මේ කොහෙදෝ ඉන්න ගෑණියක් වගලාගෙන කරන වැඩි. කොහෙදෝ නැති මිනිහෙක් වගලාගෙන ඊට පස්සේ මේ මිනිහට හුවා දක්වන්න හදනවා. තනිකර ජීවිතය අතින් බලනකොට 70000 දෙනෙක් වගේ. කිසිම කෙනෙකුට මොනවාක්වත් පෙන්වන්න ඕන ගමක් නැහැ. තමන්ගේ මට්ටම් තම මට්ටම් ගත කරගයි. ඉතින් මේ ඔක්කොටම ඒක ජීවන රටාවක් කරගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඒ මේ බැඳපු නැති එකට මම මේ හේතු කරුණු දක්වන්න හදනවත් නෙවෙයි. හොයලා බලන්න මේක නෙවෙයිද වෙන්නේ කියලා. ඒ නිසා අපිට කවදාකවත් මේ සම්මා ආජීවය කරටක් දාගෙන කරන්න බෑ. තව කෙනෙකුට කියලා දෙන්න යන්නත් එපා. කියලා දෙන්න කෙසේ වෙතත් Tamanට පාර පෑදුනොත් අඟවන්නවත් එපා කාටවත්. ඒක අනුන්ට දැනෙන්න අරින්න නිස්සද්ද බණක් වෙන්න අරින්න ඒක කොහොමඩක්වත් ඉක්මනට දැනෙනවා කතා කරනකොට බොහොම සද්දෙන් ඒ තමන්ගේ ක්‍රියාව තේරෙන්න පටන් ගන්නවා ඒ නිසා මම මේ වෙලාව ගන්න හදන්නේ කොහොමද මේ සම්මා ආජීවයේ සම්මා වායාමයට නැත්තම් යහපත් දිවිපැවැත්ම තමන්ගේ වැඩක් කරගන්න තමන්ට විවේකේ ලැබලා දීලා හොඳ දේ වඩා හොඳ දේ වෙන් කරගෙන වඩා හොඳ දෙයක තමන්ට වෙනදාට වඩා රුචියෙන් ගත කරන්න පුළුවන් ඉඩ ප්‍රස්තාවක් ලැබෙන එකට උඟ දෙනෙක් අද දොස් කියන්නේ මේක මට කරගන්න අසවලා නිසා බෑ වැස්ස නිසා බෑ මට කැස්ස නිසා බෑ මට ආණ්ඩුව නිසා බෑ নানা ආකාර කණපින්දා මේ සේරම ඉච්ඡා බංගත්වයේ ලකුණු තමන්ට තමන් කියලා කොන්දක් නැතික මේ ලකුණු පෞරුෂත්වයක් නැතික මේ ලකුණු තමයි මේ බුද්ධ පුත්‍රයෙක් බව දන්නේ නැතික මේ ලකුණු බුද්ධ දොයිත්‍රුකාවක් බව දන්නේ නැති ලක්ෂණ. බුදුචානන්සේ මේ ඉන්ද්‍රජාලයක් කතා කරලා නැහැ. උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මේ පර මේ පරිශ්‍රණය කරලා මේ ජීවිතෙත් ඒක කරලා උන්වහන්සේ මේ පර්යංක භාවනා උගන්වන්නේ එදිනදා සමාජ ජීවිතය ගත කිරීම පිළිබඳ පූර්ණ අවධියක් ඇති. ඒ නිසා මේ බුරුමේ මට උගන්වපු මේ පන්සිවාංශ කියනවා මේ අරණ්‍ය වෙත වෙලා නැත්තම් විවාහලා පට්ට කරලා භාවනා කරන හාමුදුරුවෝ කෙනෙක් දැකලා සමහර වෙයි කියනවලු මේ වැඩ හාමුදුරන්ට ගැළපෙන්නේ නැහැ. ඒ හාමුදුරන්ට තියෙන මෙච්චරයි කියලා. නමුත් උන්දල දන්නේ නැතුළු අපි බුදුහාමුදුරන්ගේ පුත්‍රයෝ බව. බුදුහාමුදුරුවෝ මේ ලෝකේ සුදුස්සා. අරහං අපි අරහං උන්දගේ පුත්‍රයෝ. අපිට විතර කාටවත් වැඩ බෑ. ඉතින් කාටවත් කවුරක්වත් එන්න ඕනේ අපිට ඇඟිලි දික් කරන්න මේක කළ යුත්තක් නොකළ යුත්තක් කියලා. අපි ඉන්නේ විවේකීව. අපිට හොඳට පේනවා කළ යුත්ත නොකළ යුත්ත අපිට තකුමුක්කක් නැහැ. නොකිරුවයි කියලා අපිට දඬුවම් දෙන්න කවුරක්වත් නැහැ. හැබැයි අපි කොයි වෙලාවෙත් අධි කුසලයේ සඳහා මහන්සි වෙනවා. ඒක නිසා කොහොමද කියලා අහනවා හිමාල පර්වතයේ ඉඳලා දුර ගමන් පියාඹන හංසෙක් එක්ක ඔය විහිකුතර දාගත්ත මොනරෙක් පියාසරියෙන් දක්ෂ වේ. කද්දාකව සමයිනේ. නීලෝ ගී ගී සිකී යතා නීල ගීවෝ විහංගමෝ ලස්සන ගෙලක් තියාන පිල්වි දහගෙන නටන මොන රට කදාකත් හංසෙක් තරමට පියාඹන්න බෑ. ඒ නිසා ජීවන රසාව ජීවන රටාව එහෙම නැත්නම් අපේ බඩ රසාව සරල කරගන්න කරගන්න කරගන්න ඉවන්සල් තමන්ගේ වැඩ ටික කරගන්න ගොඩාක් වෙලාව ලැබෙනවා. ඉතින් මේකේ හොඳම එක මොකද්ද කියලා අහුවොත් හිඟා කණ එක තමයි. සංඝයා ජීවත් වෙන හිඟාකාර. පීඩු සිඟාවඩි. බුදු ආමෘත ජීවත් වෙන හිඟාකාර. සිද්ධාර්ථ කුමාරයාගේ බුදලේ කාල කුමාරට දෙනවයි කියලා ඒ යසෝදරා විල්ලෙනුට අනගාන කියලා හිඟා කණ එක තමයි පුරුදු කරන්නේ. අපේ පැත්තෙන් බලනක වාසේ විල්ලියච්චාවක් මේ රජපෞල කෙනෙක් හිඟා කෑවයි කියන එක. නමුත් ඕගොල්ලෝ හිඟා කෑව කැපෙන තුනට හිඟා කනකොට වත් දෙන්න කැමතිනේ. පිටිසු ගවන්නකොට දාන බෙදන්න කැමතිනේ. ඉතින් මං කියන්නේ නිකමට උච්චර පිටිසු ගවන්නකොට දාන දෙනකොට දෙන්න කැමති නම් නැත්තම් දන් දෙන්න කැමති නම් දන් කන අපි කොච්චර ජොලියකින් නැද්ද කියලා හිතන්න පුළුවන්. මගේ ශරීරයේ අවුරුදු 30 ගාණක් අනුන් දෙන බතෙන් යැපිලා තියෙනවා. ඒකේ මයිලක් මයිලක් පාස, දාඩිය කඳුලක් පාස මගේ නෙවෙයි. හෙටත් එහෙම. මොන තරම් තැළුද කියලා බලන්න. මට අමුහලුත් නැහැ, අමුරත්තරනුත් නැහැ. කුවිල දෙන්න අමුසිඟිත්තකුත් නැහැ. ඔය කවුරු හරි හේතම්බල දෙන්න දෙයක් කෑවා. ඔයිට වැඩිය හොඳින් කනවා. අපි තිලෙන් කාලා කිරෙන් අත හොදාගෙන ඉන්නේ. මෙච්චර ලස්සන ජීවන රටාවක් තියේදී මේක බනින්න පුළුවන් බෞද්ධයට විතරමනේ මේක කියලා. මොකද පුත්‍රජානසේ මෙච්චර පරාසයක් අනෙක් පෙන්නු පරාසයක් අනෙක් ආගම් වල පෙන්වලා නැහැ. ඒ නිසා රහස තියෙන්නේ අපි අද කලබලකාරී ජීවිතයක් ගත කරනවනම් අපි ආතතිගත ජීවිතයක් ගත කරනවනම් අසහනකාරී ජීවිතයක් ගත කරනවනම් හොඳට මතක තියාගන්න ජීවන රටාව වැරදි. ජීවන රටාව වැරදිලා තියෙන කර්මාන්ත වැරදි. කතාව වැරදි. මේක මුලින් ඉඳලා හදන්න පුළුවන්. මේ දොස් කියලා මේ පහත් කළ නීච කළ කතා කරන්නේ බුදුජානනාංශය හදපු ක්‍රමයට ඕනම වෙලාවක මේක දෘෂ්ටියට දැක්කොත් මම මේ වචනේ වරද්දාගෙන තියෙන්නේ. කර්මාන්තේ වරද්දාගෙන තියෙන්නේ. ජීවන රටාව වරද්දාගෙන තියෙන කියලා ඒක සාපයක් නෙවෙයි බුදුරජාණන් කියන්නේ. මේ මනුස්ස මනස ඕන වෙලාවක හදන්න පුළුවන්. ඒක දැකපන්. දැකලා බුදුජානසෙ පෙන්වලා තියෙනවා ප්‍රතිපත්ති මාර්ගයක්. සංඝයා පෙන්ලා තියෙනවා. කල්යාණ සත්පුරුෂයෝ පෙන්ලා තියෙනවා. හැදෙනකොට Tamanට වැටෙන වැටින ලැබෙන වහාම ලැබෙන දේ තමයි හුදකලාව. ඒ හුදකලාවේ ඉන්නකොට ඒ ඒ එන වෑයම එහෙම නැත්නම් ඒ Taman දරන ඒ ප්‍රයත්නය මොනම තාලකින්වත් කලබලයේ තක්මුක්කේ කොරස් කටේවත් අත්දා ගන්න බැරුව කරන්න. ඒ නිසා මේ හුදකලාවේ නැත්නම් සම්මා වායාමයේ ඉඳලා ගත කරනකොට යමක් කරනවා නම් කරන්නේ මේ තියෙන දෙයට වඩා අධි කුසලයක් සිද්ධ වෙනවා නම් විතරයි. එන්න එන්න එන්න එන්න තමයි වැඩි ලාභ ලබන ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කරනවා වගේ සීලේ අධි කුසලයක් අධි සීලයක් කරන්න චිත්ත බහන අධි චිත්ත බහනා කරන්න ප්‍රඥා බහන අධි ප්‍රඥා භාවනා කරන්න හොඳට විවේකීව බලන්න. බලන අවස්ථාවක් ආවට පස්සේ ඒක කරනවා. එහෙම නැතුව මේ දන්න දෙයට නැවත නැවත දඟලන එක එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඉබේ සිද්ධ වෙලා තියෙනවා. ඒකට නම් කියන්න පුළුවන් ධර්ම પરම්පරාවෙන් සිද්ධ වෙනවා. අධි කුසලයේ දැකලා වායාමයේ දැකලා මේ සම්‍යක් වායාමයට යන කට්ටිය බැලුවොත් හොඳට කියවන්න ඕනම රටක ඕනම සංස්කෘතියක වීරත්වයේ ලබලා තියෙන වීරපුරුෂයෝ ඉන්නවා. ඒ හැම කෙනෙක්ම මේ ශාස්ත්‍රය දැනගෙන තියලා තියෙනවා. ඒ හැම කෙනාටම අපිට වැඩි දුෂ්කරතාවට ගිහිල්ලා තියෙනවා. හොඳට විවේකේ බලලා හරියට මෙන්න මේක කෙරුවොත් හරි කියලා එයාට හිතුණා. ඒ කරා ආයෙමත් අහලා නෙවෙයි යාට උපදෙස් දෙන්න කවුරක්වත් නැහැ. හරි ගියා. ඒ නිසා හැම වීරවරයෙක්ම චර්චා කරන බැලුවොත් ඒ කෙනාට ධර්ම પરම්පරාවක් උදව් කරලා තියෙනවා. ඒ ධර්ම පරාව අපේ තුල කාටවත් එන්නේ නැහැ කියලා කියන්න බෑ. බුදුරජාණන්සේක දැන දැන දැක දැක කරන හැටි කියලා දෙනවා. ඒ අර පොට්ට chance එකට වීරෙක් වෙන එක නෙවෙයි. හරියට ප්‍රතිපදාවත් දිගේ කරගෙන යන හැටි කියලා දෙන්න නිසා අපි දවල් වැලිය වැඩ කරන පිටසක් වගේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට අද යම් බයක් යම් සැකයක් යම් අනතුරුදායක ගතියක් යම් අනිශ්චිත භාවයක් ඇති වෙලා තියෙනවනම් ඒක පිටිපස්සේ ඉන්නේ කාලපු කියලා මං හොරණියම් කරලා එහෙම නෙවෙයි. චාරු බලධාරි දෙවි කෙනෙක් දෙවිලත් නෙවෙයි. මේ තමන්ගෙම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වැඩිලා තියෙනවා. ඒක දැකීම පශ්චාත්තාපයට කාරණාවකුත් නෙවෙයි. එහෙම නැත්නම් ඒක දැකීම නින්දාවකුත් නෙවෙයි. නැවත සලකා බලන්න. සලකා බලලා තමන්ට වැඩියෙන් මේ යහ වචනය පුලුල් වචනය යහ ක්‍රියාව පුලුල් ක්‍රියාව යහ ජීවන රටාව පුලුල් ජීවන රටාව ගත කරන අය අනන්තවත් අපි ඉන්න සමාජයේ ඉන්නවා බුදුන් වෙනකන් ඉන්න එපා තමන්ට වඩා ඒකේ ඉදී ඉන්න එකනා ගුරුතන් ලීලා සලකන්න සලකපු ගමන් තමන්ට පොඩි අභියෝගයක් එන්නේ ඒ ටික කරන්න පුළුවන් ඒ ටික කෙරුවට පස්සේ ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ඊට හොඳ කල්යාණ මිත්‍රෙක් අඳුල්ලා දෙනවා අපිට. ඊට වැඩිය අඩුවේ වචන කතා කරන, ඊට වැඩිය අඩුවේ කර්මාන්ත කරන, ඊට වැඩිය අඩුවේ යහ ජීවන රටාව කතා කරන එකට කල්යාණ මිත්‍යයෙන් කල්යාණ මිත්‍යාට මේ උපනායන ගතියක් ධර්මයේ තියෙනවා. යනකොට පේනවා මේ ධර්මයේ ජීවත් වෙනවා. හැබැයි සොයන්නාට විතරයි හම්බ වෙන්නේ. මේ රැල්ලට අහුවිලා රැල්ලට ගිහිල්ලා ඔක්කොමලා යන ගමනේ ගියාට හම්බ වෙන්නේ. ඒක තමන් උපයසප්පය ගන්න ඕනේ. ඒ නිසා මෙතන ඉන්න හුඟව දෙනෙක් කැමතියි මෙච්චර මේ মালටි ටාස්කින් අර වැඩ මේ වැඩ ඔළුවේ දා ගන්න නැතුව තමන්ගේ ජීවිතේ ජීවත් කරවන්න. අපි කඹුරණ එක විතරයි කරන්නේ. දැන් අපි කරන්නේ කඹුරණ එක නාස්ලනුවක් දාපු මීහරකෙක් වගේ ඒ අදින අදිනකට යනවා කවුරු අදිනවද කියලා දන්නේ. අපි නිකන් රූකඩ නැටුමක නූල ගස්සනකොට නටන රූකඩයක් වගේ. කට්ටිය අප්පුඩි ගහනවා කට්ටිය සතුටු වුණාට නූල ගස්සන එක උඩ අට්ටාලේ උඳගෙන ඉන්න බීපු එකෙක් ඉන්නේ. එයාගා නූල් ගස්සනවා. ලස්සන දාට මේක නටනවා එක දවසක් ඒ රූප නටවන්න ගියාට පස්සේ ගල් ගහන්න පටන් ගත්තලු මිනිස්සු. බලනකොට මාර පරාජයලු කරන්නේ බුදුරජාණන්සේ සිවුර අල්ලගෙන නටනවලු තණ්හා ඇවිල්ලා ගහක් කොണ്ട് වාඩි වෙලා ඉන්නවලු මේව කරනවා. බලනු රේඛාට නූල් වැරදිලා. ඉතින් හිතන්න බුදුරජාණන්සේ සිවුර අල්ලගෙන පැත්තකටලා නටනවා තණ්හා ඇවිල්ලා ගහක් කොണ്ട് වෙලා මේව කරගෙන ඉන්න ඕන්නේ. අපි නටන්න නැතිලත් ඕකම තමයි. ඌ හොඳට ඩෝප් වෙලා ඉන්නේ. අපි ඉතින් අනේ මේ වෙස්සන්තර ජාතකේ පෙන්වන්නේ මේ මහා පරාජය කියලා පඳුරට පඳුරුත් දාලා යනවා. අරු කරන්නේම හොඳට බොන එක බීලා කතා කරනවා තියෙන්නේ. ඉතින් මේ රූකඩේ නටවන දිහා බලනකොට පිටේ ඉඳලා බලනකොට ඕනම කෙනෙකුට පේනවා කාගේ න්‍යාය පත්‍රයද මේ වංශ නටන්නේ කියලා. ඒකට එච්චර අධ්‍යයන කරන්න ඕනේ නැහැ. කොහෙන් හරි ආස්කුරේ නූලපත්තු කරා වගේ චෝස් ගන්න උඩ යනවා උඩ ගිල ඩෝ ගාලා කුකුරනවා. ඕකනේ අවුරුදු 30ම මම දැක්කේ ඔච්චරයි. ওই ජනප්‍රියතාවට පත් වෙච්ච මිනිස්සයා ආස්කුරපත්තු කරා ඉඳපු ගාන හරියටම අංශක 100 මේ පෘථිවි ගුරුත්වාකර්ෂණ විරුද්ධ නගිනවා හෙන්න ගහන්න. උඩට ගියාට පස්සේ කෑලි කොයි යතේ විසිරුණාද කියන්න බෑ. ඩෝ ගියා. එච්චර. ඉතින් අපි කැමති අපේ දරුවෝ එතෙන්ද ගෙනියන්න. බොහොම ඉක්මනට ජනප්‍රිය කරන ගමති ගිහිලා කඩලා පුපුරලා ගිය දවසේ කෑලි කොහෙද කියලා හොයන්න බෑ. ඒ වෙනුවට අපිට කල යුත්තක් තියෙනවා. පුළුවන් තරම් <clears throat> අරමිට බැසුන් දායක ජීවිතය අපි ඒක සිං මේ <clears throat> බ්‍රහ්මජ මේ අරියවංශ සූත්‍රය දේශනා කරන්නේ ලද දෙයින් සතුටු වීම කියලා. ලද දෙයින් සතුටු වීම. ඒකට සිංහලට තිබිච්ච වචිනාම ජාත්‍යන්තර වෙච්ච සම්මානය තමයි සිංහල විතර ආගන්තුක සත්කාරය දක්ව දන්න කවුරක්වත් ලෝකේ. තමයි ළඟට එන මිනිස්සයාට ඒ දේ සලකනද සිංහලට තියෙන කපට මේ සලකන්නේ ඒ මනුස්සයට අවශ්‍ය දේ පුළුවන් ප්‍රමාණය සලකනවා. අනිත ඔක්කොම හිතනවා අපිට සම්පූර්ණ වුණාට පස්සේ තමයි සලකන්න යන්නේ ඒක කවදාකවත් සලකන්න වෙන්නේ. ඒ ගතිය අපිට ආවේ ඒ ආඩ්‍ය ගතිය ආවේ අපි පිරිච්ච જાතියක් සංසෘප්තිකර જાතියක් වශයෙන් ජීවත් වෙලා තියෙන ඒ අහම්බයක් නෙවෙයි මේ ධර්මානුධර්ම ජීවිතයක් ගත කරලා තියෙනවා. ඒ නිසා කවුරු හරි ඉන්නවනම් තමන් තමන්ගේ කාලේ පාවිච්චි කරලා තමන්ගේ ජීවන රටාවේ ව්‍යාකරණේ හදාගන්න දුරට මතක තියාගන්න ඉතින් පටන් ගන්න බෑ ඊට ඉස්සෙල්ලා මේ කතාව පොඩ්ඩක් කලව සලකා බලන්න ක්‍රියාව සලකා බලන්න ජීවන රටාව සලකා බලන්න එතකොට බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා උත්තරාවිචේ විචාය විහෙරති ස්වේව අර්ථින් සාති නැතන් අර්ථි සාති. Taman උතුරු කුර දිවෙන්ට යන්න උනත් ඒ ගියත් කම්මැලිකම කද්දාකවත් ඉස්සරහට එන්න තමන්ට පුළුවන් කම්මැලිකම මැඩගෙන ජීවත් වෙන්න කම්මැලි වෙනවා කියලා කියන්නේ අධි කුසලයට කම්මැලි වීම. නිකම් මේ කම්මැලිකම නෙවෙයි අධි කුසලයට කම්මැලි. ඒ නිසා ආර්ථික විද්‍යාවක කවදාකවත් මම දැකලා නැහැ. මම වැඩි කියවලා නැහැ මම පොඩ්ඩක් කියවලා තියෙන්නේ. ආර්ථික විද්‍යාව කවදාකවත් පෙන්වන්නේ මේ අධි කුසලයේ දන්නේ නැතුව ආචෛත්‍ය ගුණා බැඳා වගේ හනුම දරබැලුව වගේ වැඩ කරන එක නෙමෙයි බුද්ධ ඥානසේ සඳහන් කරන්නේ. අතිකුසලයට කියලා කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ Taman ඉන්න භූමියක පුරුදු කෙරුවොත් දිව්‍ය ලෝකයට ගියත් අපායට ගියත් හිර ගෙදරට ගියත් උතුරු කුරු දිවෙන්න ගියත් කවදාකවත් කම්මැලි වෙන්න වෙන්නේ නැහැ. ඊගාට කරන්න ඕන දෙක. ඉතින් ඒ ටික නම් අපි දරුවන්ට උගන්වන්නේ මම හිතන්නේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මේ දරුවන්ට මේ වයිට් කොලර් ජොබ්ස් හොයන්නයි උට උඩ ඉනගෙන පසරත් කරන රසායන හොයන්න ගියාම උන්ට අපි හම්බ කරලා දෙන්නේ කොලෙස්ටරෝල්, heart attack, ජීවඩියා විතරයි. මේ එකම රසායකවත් නැහැ සම්බර ව්‍යායාමය. ඒ ව්‍යායාම ලැබෙන ක්‍රමයක් යහ ජීවන රටාවක් අපිට තිබුණා. එනිසා අපිට අඳුරලා දෙන්න දෙයක් නෑ අපිට තියෙන එක නැවත මතක් කරගන්න එකයි. මේ මතක් කිරීමෙන් ලැබෙන ආනිසංසය තමයි අපිට අපිට ඕන දෙයක් කරගෙන ඔක්කොම පාණය කිරුවා කියන එක නෙමෙයි පාන්නේ Taman යටතට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ වෑයම, අපි ගන්න වෑයම ගහක් උඩ වපුරනවා, ගලක් උඩ වපුරනවා වගේ නෙමෙයි. සරුප ලෝක වපුරන්න පුළුවන්, දැනගෙන කරන්න පුළුවන්. ඒ නිසා දැනට කාට හරි කාර්ය බහුල භාවය, අසහනය, එහෙම ආතතිය තියෙනවනම් හොඳට කල්පනා කරන්න. ඒකට උත්තරේ පිට නෑ. උත්තරේ තියෙන්නේ Tamange ඇවතුම් පැවතුම් ටිකේ. ඒ ඇවතුම් පැවතුම් හදන එකෙත් බහුවචනෙන් කරන්න බෑ. අපි කියලා කරන්න බෑ. Taman විතරයි මේ දේ කරන්න ඕනේ. ඉතින් ඒ දේ කරන එක ඒ දැන් මේ වෑයම ගැන අපි කතා කරන්නේ. බුදුචානන්සේ මේ වෑයමට පස්සේ සම්මා සතිය කියලා තියෙනවා. ඒ කියන්නේ Tamanට තේරෙනවා මේ විදිහට වචනේ සකස් කරගෙන ක්‍රියාව සකස් කරන ආජීවය සකස් කරන යහ දෙයට ගරු කුසලයට අධි කුසලයට හිත යෙදුවොත් මේ සතිය පුදුමාකාර වර්ධනයක් වෙන්න පටන් ගන්නවා. සතිය ලොකු පීමක් පයි. අපි ළඟ තියෙන මේ සති මාත්‍රාව එක දිගට පවතින සතියක් එහෙම නැත්නම් මේ කඹේ කැවිද මිනිස්සෙක් පොළවේ ඇවිද්දා වගේ තමයි තේරෙන පටන් ගන්න මේ සතියට මේ තතන තතන ඇවිදින සතියට අපි මේ සම්මා වායාමේ අනුග්‍රහ කරන්න ඕනේ නිකන් සාමාන්‍ය කමටහන් දෙනකොට කියන්නේ Tamanට මේ බාහිර කරදර හිතවිලි එනවා Tamanගේ මූල කර්මස්ථානයක් තියෙනවා උදාහරණයක් වශයෙන් අපි සක්මන් කරනකොට වම දකුණ රූපත් පේනවා, සද්දත් ඇහෙනවා, කුරුල්ලොත් ඉන්නවා, සමනලොත් ඉන්නවා. ඉතින් එතකොට අපිට මේ අරමුණේ නැත්නම් වමේ දකුණ හිත තියන්න ඕනේ නම් මෙනෙහි කරන්න කියනවා. වම වම වම දකුණ දකුණ දකුණ. අනේ මෙනෙහි කිරීමට වැය වෙන වීරිය වෑයමට සාපේක්ෂව සතිය පිහිටන. ආධුනිකයන්ට සතිය අඳුල්ලා දෙන්නේ එහෙමයි. සම්මා මේ වායාමයට සාපේක්ෂව. ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරුවොත් අරමුණේ හිත පවත්වා ගන්න පුළුවන් ගතිය වැඩි. ඒකෙන් පටන් අරගත්තට ඉස්සරහට යනකොට යනකොට එච්චර තටමන් නැතුව තමන් ඉඳගෙන නෙවෙයි දැන් මම ඇවිදිනවා කියන එක යෝගාවචරයට අච්චර වෙහෙස නොවි තේරෙන පටන් ගන්නවා. අච්චර මෙනෙහි නොකර අච්චර වෑයම් නොකර තේරෙන පටන් ගන්නවා. එතකොට තේරෙනවා එතකොට තියෙන සතිය નિરાයාස සිදුවෙන සතියක්. එහෙම නැත්නම් නිදැල්ලේ සිදුවෙන සතියක්. එතකොට යෝගාවචරයට මේ ඉඳ ගන්න බැරුණයි කියලා තද බල ද්වේෂයක් ආශාවක් යටිපහුවීමක් වෙන්නේ අතපසුවීමක් වෙන්නේ සක්මන් කරනකොට සක්මනේ සතිය පිටවන්නේ ඉඳ ගන්න පුළුවන් ඉඳගෙන කරනවා නිදාගෙන ඉන්නවා නිදාගෙන කරනවා එතකොට ඉරියව් හතරෙදීම ඉතන භාවනා කරනවා කියලා හිතන ඉඳගෙන ඉන්න එක විතරනේ ඉරියව් හතරදීම තමයි තේරෙන්න පටන් ගන්නවා මේ සතිය පවත් ගන්න පුළුවන් කියලා අන්තිමට අන්තිමට ඒක දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට ඉරියව්ව විතරක් නෙවෙයි කොතන හිටියත් Taman hari යහ දැක්මක් තියෙනවා නම් සතියේ නැති වෙන තැනක් මුළු දවසම නැහැ කියලා තේරෙන වෙලාවක්. මොන જાති කරව සතිය නැති වෙන්නේ නැහැ. අපි මේ චෝදනා කරන සතිය නැති වෙනයි කියලා නොදැනුවත්කම. එතකොට යා තේරුම් අර ගන්න බලන්නේ ඔබට පුළුවන් නම් කෙලස් වරේ. පුළුවන් නම් සද්ද වරේ. පුළුවන් හිතිල් වරේ. කොහෙන්ද ඒ ඒ කෙලස් වලට කොහොම සතිය කරන්න පුළුවන් කමක් නැහැ නේ. සතිය බලවත්ව ඉන්නවා. අන්නේ තරමටම අර નિરાයාස ගතිය ගිහිල්ලා තමන්න තේරෙනවා සතියට නිසිතන සතියට නිසි සිංහාසනේ දුන්නාට පස්සේ ඒ සතිය තරම් බලවත් කිසිම අකුසලයක් ලෝකේ සතිය ස්ථාපනය කරාට පස්සේ අන්නේකට තමයි සතුප්පාද කියලා කියන්නේ මොන තැනක කරකොල අතෑරියක් ටික වෙලාවක් ගියාට පස්සේ තමයි තේරෙනවා. හරි දැන් මෙතන සතිය පිටවන්න පුළුවන්. කවුරු මොන විදිහට කරකොල අතෑරියක් අපායට ගිහලා දැමත් දිවි ලෝකෙට ගිහලා දැමත් සතිය පිටවන්න පුළුවන් නම් ඒ කෙනා තේරුම් ගන්නවා මේක පුරුදු කරලා වෑයමට සාපේක්ෂව ඉස්සලා මහන්සිලා උපේලා ඉතින් අනායාසයෙන් උපේලා ඊට පස්සේ කියනවා පුළුවන් නම් සතිය කඩපන්. මාරයටත් කියනවා අල්ලපු ගෙදර මනුස්සයත් කියනවා ඌණියක් කන්න එක නැතිව පුළුවන් නම් කඩපන් කියලා. එහෙම බැලුවොත් කැඩෙන්නේ නැහැ. ඉතින් උඟ දෙනෙක් හිටනා මේක මේ උප්පත්තිම රහත් වෙලාප කට්ටිය කරන එකක් වෙන්නේ නැති. නැත්නම් සෝවන් වුණාට පස්සේ කරන එකක් වෙන්නේ නැති කියලා නෑ සර්වචාන්සේ සඳහන් කරලා තියෙනවා. සබ්බේ ධම්මා තථාදිපතිය සබ්බේ ධම්මා. අපිට උදේ ඉඳලා හැන්ද වෙනකන් සෑම ධර්මයකදීම සතිය අධිපතිකම් කරනවා මෝඩ පෘථග්ජනය දන්නේ නැහැ. කල්යාණ පෘථග්ජනය දන්න තාම අත්දකලා නැහැ. සුවන් වුණාට පස්සේ අත්දකලක් තියෙනවා. රහත් වෙනකම්ම යනවා. එකම චිත්තක්ෂණයකවත් ගුරුට හොරා බෙහෙත් බොන්න බෑ සතිය තියෙනවා. මේ බව දන්නේ නැතුව කණපින්දම් ගහන කෙනාට තමයි පෘථග්ජනයයි කියන්නේ. මේක තියෙනවා මේක ඔප්පු කරලා පෙන්වන්න ඕනේ කියන කරන තමයි ආර්ය පුද්ගලයි කියලා කියන්නේ සීක පුද්ගලයි කියලා. ඊට පස්සේ ආර තේරෙන්න පටන් ගන්නවා manussකමම නිවනක් කියලා. manussාත්ම භාවයේම නිවනක්. ඒක හම්බ වෙලත් නිකටල්ලේ තියන නැද්දකින් මංගගේ කාලකන්ණියක් නැහැ කියන අමනියෝ කොච්චර ඉන්නවද කියලා මම කියන්න ඕනේ මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයේ දුර්ලභ බව ක්ෂණ සම්පත්තියේ දුර්ලභ බව ඒ හේතුව මොකද? manussකම ලැබිලත් පශ්චාත්තාප වෙනවා. ඒ මොකද අර ධර්ම પરම්පරාව දන්නේ නැහැ. නැත්නම් ධර්ම પરම්පරාව දන්නවනම් රැගිය ගමන දවල්ලිටි ගියා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා. යම් දවසක යම් දවසක මේ සර්වචනන්සේ පෙන්වන්න හදන දෙන කාරණාව තේරුනොත් මේක වැටහුනොත් පුදුමාකාර ආශාවක් වෙන එක කාට හරි කියලා දෙන්න. ඒ ලාභයට සත්කාරයට සම්මාන සිලෝක නෙමෙයි කොච්චරද කියනවා සර්වචන්සේ කියන එක වසංගණ්ඩ බැරි දෙයක් කියලා. කවදා හරි මේ මේන්න මේ පටලවාගත්ත කෙනෙකුට ඔය පැටලිලා තමයි ඉනක ප්‍රශ්නයක් නැහැ. පැටලිච්ච බව දැනගන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න මෙන්න මෙහෙම කරගෙන යන්න කියලා. ඒ කියලා දෙන කද්දාකත් වෙහසක් වෙන්නේ නැහැ. කියලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන එක තමයි ධර්ම චක්‍රය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා සරුවචන්හන්සේ ධර්මයේ දේශනා කළ දැන් අවුරුදු 2600ක් ගිහිලා තියෙනවා. හැතැම්ම 1000 ගානක් අපි ඈත ඉන්නේ. තාමත් අපිට මේකේ සුවඳ ලැබෙන්නේ මේ ධර්මයේ තියෙනවා නරක කරන කෙනා නරකට තව කෙනෙක් ඇදලා ගන්නවා වගේ ඇබ්බැහියට ඇදලා ගන්නවා වගේ ධර්මෙත් තියෙන හැම ගතියක් ඒ නිසා එකක් නෙමෙයි අපිට කරන්න තියෙන්නේ Taman මේක තේරුම් අරගෙන ගන්නව නෙවෙයි ඊ ගාවට කාට හරි කෙනෙකුට එක්කෙනෙකුට හරි මේක පුළුවන් විදිහකට තිත්ත බේතක් පොනවා වගේ හරි කමන්න කාටද කියලා දුන්නොත් අපි ණය නැහැ. බුදුන්සේ ණය කියන කතාව කියන බුදුන් කියන්නේ නිමි પરම්පරාව උඹලගෙන් මේක නිමි වෙන්න දෙන්න එපා. නිමි කියලා කියන්නේ නැවතීමේ ලක්ෂණ තියෙන එකනේ. ඉවර කරන ඉවර වෙන්න දෙන්න එපා. අහන්න කැමති නෑ කවුරක්වත් අහන්න කැමති ඔක්කොමලා හිතන්නේ මේ රහත් වෙච්ච අයට තමයි මේක කැලපෙන්නේ සෝවන් වෙච්ච අය විතර අපි නම් ඇවිල්ලා නිකම්ම නිකන් කාලා කන්‍යෝ අපි නිකන් නරපණෝ අපි කොයිද මේව කරන්නේ කියලා නෑ හැම එකම එහෙමයි හැම එකක්මත් එහෙමයි කතා කරන්න හැම වෙලාවෙම නැති බැරිකම් සද්ද එනවා වේදනාව එනවා මధుරෝ කනවා කචු කුචු කචු කුචු තමයි ධර්ම රතේ කවදාකවත් අකූජන ගතියක් නැහැ කචු කුචුම තමයි තියෙන්නේ කවදා හෝ මේක කාගෙන ඵලයන් කිඳිරි ගෑවත් කන්න එපාය කිඳිරි නොගෑවත් කන්න එපාය කාගෙන ඵලයන් ගිය දවසේ හිතෙනවා අනේ මේ මිනිස්සු කවදානම් මුවින් නොබැන ඉන්න තේරුම් ගනීදෝ මේක කරලා නොකිය ඉන්නේ අපේ සිංහලේ තියෙන වචන මුවින් නොබැන ඉන්නවා කාගෙන ඉන්නවා කියන්නේ. වැඩක් නැහැ කාට කියන්නේ. ආ නෙදාට නැගෙනේ පෞරුෂත්වය බුදුන් හා සමයි. ඒක තමයි බුදුරජාණන්සේ බුදුහාමුදුරුවෝ මේ මේ මේ කල්ලතෝනි ඉන්දියන් කාර්යය. අපිට මතක නැහැ අපිට ඉතල තියෙන බුදුහාමුදුරුවෝ මේ ලංකාවේ කියලා නැහැ. ඉන්දියාව කියන කට්ටියට අපි කියන්නේ කල්ලතෝනි කියලා දෙමළුවෙන් තේමාව පෙන්වන්න බෑ. බුදුරජාණන්සේ පෙන්වන්න බැරි ගතියක් නැහැ. මොකද උන්වහන්සේ ළඟට පුළුවන් වඳින්න යනවා. නැත්නම් දෙන්න තියෙන ඔච්චරයි. උඹලා දැන් ඔය කන කෑම තමයි කන්න තියෙන්නේ. චරිචුරු ගන්නතෝ කාපල්ලා. අඬන්න එපා. කාගෙන යන්න පටන් ගත්තට පස්සේ ඔය බෑ කියන ජීවන රටාව හදන්න පුළුවන්. ඔය කර්මාන්තය හදන්න පුළුවන්. ඔය කචුකුචු නතර කරන්න පුළුවන්. ඒතකොට තමන්ට අර අසහනයකින් අඩු ගතියක්, ආතතියෙන් අඩු ගතියක්, බයේ අඩු ගතියක්, සැකේ අඩු ගතියක්, අනතුරුදායක ගතිය, කරුණා කියන ගතිය අඩු ගතියක් දැනේ. හැබැයි ඒකට තාමත්ම ආසන්නව බලපානවා. එවැනි වැඩ කරන කල්යාණ මිත්‍රයන් දැකි. දැකපු දවසේ තමයි Tamanට ඒ බාහිරේ දකින්නොත් තමයි තමන්ගේ සාක්කිය ඉන්නේ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අද හරි අපිට මේ විදිහේ විවේකයක් ලැබිලා අපිට මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවක් කරන්න පුළුවන් උනේ අපි ගත කරන මේ ඡාම් ජීවිතේ නිසා. අපේ නෑදෑයින්ද මෙතෙන් දෙන්න බැරි. ඒගොල්ලන්ට මේට වැඩිය වැඩ. දොස් කියනවා නෙවෙයි. ඒගොල්ලන්ට ඊට වැඩිය කාමයේ සඳහා වැඩ තියෙනවා ගොඩක්. ඉතින් කවදා හරි ඒගොල්ලන්ට අපි ප්‍රාර්ථනා කරමු මේකට උදව් කරන දෙයයන්ට ප්‍රාර්ථනා කරමු ඥාතින්ට ප්‍රාර්ථනා කරමු අපිට ප්‍රාර්ථනා කරමු මේ ලකුණු 30ක් කරගත්තා නම් එක්සැමින ගියතින් ලකුණු තුනක් දාලා හරි කමන්නේ නැහැ පාස් වෙන්න බලන්න. වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ බලන්න ආයසරයක් විභාගයට පෙනී හිටලා 30 වෙනුවට 50ක් අරගෙන සම්මාන සාමාර්ථයක් ඇති කරගන්න. ඊට පස්සේ 70ක් කරන විශිෂ්ට සම්මානයක් ඇති කරගන්න. එතෙන්ට නැතුව කාටවත් කියලා දෙන්න බෑ. ඉතින් මේ මේ පිරිසක් ඒ වගේ අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් ඒක පුංචි නෑ. මොකද අද මම දැක්ක කතාව පොඩ්ඩක් අඩු ගතියක් තියෙනවා. මම දැන් මට කන් ඇහෙන අඩුකමක් තියෙනවා කියලා. ඉතින් ඒක සඳහා මම මීටත් විදිහ දරුණු වෙන්න ඉඩ තියෙනවා පුළුවන් නම්. එතකොට තලන. එතකොට කමට සුද්ධ කරන වෙලාවේ දැක්කා කවුරු කවුරුත් වගේ කතා කරලා තිබුණේ අල්ලපු ගෙදර කතාවක්වත් වල්පල් නෙවෙයි තමන් භාවනා කරන දේවල්. ඉතින් මේක ගමේ පන්සලක මේක කරන්න පුළුවන් කියලා කියන්නේ පුංචි දෙල්ලමන් නෙවෙයිනේ. නිකමට හිතන්න. යන ලොකු ස්වාමීන් වහන්සේ මෙතනින් ලොකු ස්වාමීන් වහන්සේ උගල දන්නව ඇති ඒ පොඩි මිනිස්සෙක් නෙවෙයි. දැන් අවුරුදු මයිත් එක්කම අවුරුදු 30 ගාණක් මේ ගමන ගිහිල්ලා තියෙනවා. ඒ යනකොට මට වැඩි විශාල බාහිර රාජකාරී කරන ගමන් මේක පුළුවන් තරම් මේකට අනුග්‍රහ කරනවා. ඒ ඒක ඕගොල්ලෝ කරපු දාස ඕගොල්ලන් තේරෙයි. මට වැඩි අමාරු කෘත්‍යයක් ඒ සංසය කරන්න. මොකද සමාජ සේවකෙක් කරන ගමන්. ඉතින් ඒකලිය ළමයි පිරිසක් නැග්ගණන් කියනවා. එක පියවරක් එක පොඩ්ඩක් ඉස්සරහට ගියොත් ඇති මහා ලොකු දෙයක් ඕනේ. මේක හොඳට පරිතද කරගන්න අදිෂ්ඨාන කරගන්න අපිට යම් ප්‍රමාණයක දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප තියෙනවා. අපි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හදාගත්තොත් අපිට මේ වෑයම සඳහා මේට වැඩි වැඩි ප්‍රස්තාවක් වැඩි ඊටක් ඒ කියන්නේ ක්ෂණ සම්පත්තියක් ලැබෙනවා ඒක ඍජු සම්බන්ධයක් තියෙනවා අපි ලබන වතාවේ කතා කරන බලාපොරොත්තු සම්මා සතියට ඒ තමයි සම්මා සතියට අනුග්‍රහ කරන්නේ නැතුව ඒක නැගිටලා එන්නේ නැහැ දැන් භෝගේ තියෙන දැන් තියෙන තනකොළ ගලවලා මේකට පොඩ්ඩක් පස් ටිකක් ලං කරලා අතුරු ඇත්කෑමක් කරන්න ඕනේ නිසා පොදුවේ ගන්න එපා මේකට ව්‍යායාම පුද්ගලිකව ගන්න පුළුවන් තරම් ගණන් කරලා වචන කතා කරන්න හිතා බලලා කටයුතු කරනවා කරන්න අනවශ්‍ය දේ අයින් කරන එකල හැකිතා ඒ නිහතමානී නැත්නම් අර්පිරිමසුන් දායක එහෙම නැත්නම් ලද දෙයින් සතුටු වෙන සන්තුෂ්ටි කරගතියට යන්න ඒතර මම හිතනවා ලබන දවසේ බණ කියලා වෙනකොට මීට වැඩිය hina වෙච්ච මූණු ටිකක් මට දකින්න පුළුවන් වෙයි කියලා දැන් නම් තියෙන එච්චර ලස්සන මූණු ටිකක් නෙවෙයි ඔක්කොමලා ටිකන් හේ බාලා ගිහිල්ලා තියෙනවා එසේ නොවේවා සතුටු මුණක් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යහ ජීවනය යහ වෑයම පහළ වේවා කියන අදහසින් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා.